ශ්‍රද්ධා සම්පන්න පින්වත්නි අපි මේ ආසනයේ මේ ඉඳගෙන තව ධර්ම දේශනාවකට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක නිසා ධර්ම දේශනාවට සූදානම් වෙ කියන කසේ අන්තිත්‍ය හරිබරි ගිහලා වාඩිම තව පැයක් විතර ඉඳ වෙන්න නිසා. හරිබරි ගිහලා සාදු කාර්යයක් පවත්වනවා. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතු සම්මා සම්බුද්දස්සේ න ගහපති න මනං උපාදිස්සාමි ති න මනෝ නිසිතං විඥාණං භවිෂාමි ති එවං ිතේ ගහපති සික්ඛිතබ්බං තීති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ධම්ම විපදනම මුල් කරගෙන වගේ හම්බ වෙන හැම වාරෙම වාගේ මේ ධර්ම දේශනාව මේ වැඩ පිළිවෙලේක වැදගත් අංකයක් විදිහට සම්බන්ධ කරගන්නවා. ඉතින් ඒ එකම වගේ පිරිසක් අපි නැවත නැවත හමු වෙන නිසා අපි මෙතෙක් චාරිත්‍රාක් විදිහට කළේ මේ එකම සූත්‍රයක් ඉදිරිපත් කරගෙන නැත්නම් ධර්ම මාතෘකාවක් ඉදිරිපත් කරගෙන ඒ දේශනාවල් දේශනාවලියක් දේශනා මාලාවක් විදිහට පාත්වාගෙන යන එකයි. ඉතින් මේ දවස්වල අපි ඉදිරියෙන් තියාගෙන ඉන්න සූත්‍රය අනාථපිණ්ඩිකෝ වාද සූත්‍රය කියලා නම් කරලා තියෙනවා. ඒ අනාථපිණ්ඩිකෝ වාද සූත්‍රය ਸਰවඥ දේශනාවේ ශීෂම සූත්‍ර පිටකේ මජ්ක්‍ධිම නිකාය සංග්‍රහ වෙලා තියෙනවා. ඒක සෑයින මැද පමණ දීර්ඝ වූ සූත්‍රයක්. ඒකයි ඒක මජ්ක්‍ධිම නිකායට සංග්‍රහ වෙලා තියෙන්නේ. අත් වශයෙන් ප්‍රධාන වශයෙන් මේක සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ විසින් ඉදිරිපත් කරලා ද සූත්‍රයක්. නමුත් ਸਰවචනාසිගේ අනුමැතිය ලැබීම නිසා මේක බුද්ධ භාෂිතයක් ගානටම සංග්‍රහ වෙලා තියෙනවා පිළිගැනීමක් තියෙනවා. මේක ශාසනික වශයෙන් බලනකොට ਸਰවචනාංශ වැඩ ඉන්න කාලේ ධර්මාන ජීවමාන කාලේ ਸਰවචනාංශට ඊට ප්‍රධානම ශිවපශදායකය වෙන අනාථ පින්ඩික සිටුමාගේ ජීවිතයේ ආසන්න උත්සන්න අවස්ථාව නැත්නම් මරණාසන්න අවස්ථාව පිළිඹු කරන අවස්ථාවක්. ඒ නිසා මේකට ආසන්න බණ කියන නමත් සමහරලාට සඳහන් කරලා තියෙනවා. ධාර්මික ආගමික ජීවිතයක් ගත කරපු කෙනෙකුගේ ඒ වගේම ශාසනයට වැදගත් විශාල සේවාවක් කරපු කෙනෙකුගේ ජීවිතයේ අවසාන අවස්ථාවේ ඇතිවෙච්ච ජවනිකා වගේක් මේක සඳහන් වෙන්නේ. ඉතින් එතනදී ආයේ අනාථපිණ්ඩික සිටුතුමා මේ මරණ වේෂන් වේදනාව උත්සන්න වෙච්ච වෙලාවේ හොඳ සීයෙන් බුද්ධිය යුක්තවම සර්වචන් වහන්සේට ජේතවන රාමයට පණිඩක් කරිනවා. ඊ타මත්ම බලවත් මරණ වේදනාවේ පෙළෙන බව මතක් කරලා සර්වචන් වහන්සේට දැනුම් දීමක්. ඊට පස්සේ මේ පණිවිඩ කාර්යය අතේම සාරිපුත්ත මහ ස්වාමීන් වහන්සේට පණිඩක් කරිනවා. මම ආසන්නයි මරණසන්නයි ඒ නිසා අනුකම්පා කරලා මේ සිටුමාරි ගාවට වැඩම කරන්න. ඉතින් අදහස් කරන්නේ මේ අවස්ථාවත් ආගමානුකූල අවස්ථාවක් කර ගැනීමටයි නැවත ධර්මීය ආධ්‍යාත්මයේ ශීපත් කර ගැනීම සඳහා ඒකට නියෝජිතයක් විදිහට සාරිපුත්තු ස්වාමීන් වහන්සේගේ පැමිණීම උදක්ම අපේක්ෂා කරන බවයි පණිවිඩය සඳහන් වෙන්නේ. ඉතින් අනු ආනන්ද ස්වාමීන් වහන්සේ දෙවෙනියා කරගෙන පච්චාසමනව සාරිපුත්තු ස්වාමීන් වහන්සේ අනාථපිණ්ඩික සිටුතුමා හැම වෙලා සුව දුක් විමසනකොට සිටුතුමා ඒ මරණ වේදනාවේ ස්වභාවය ඒ ක්‍රූර දරුණු භාවය ශක්ති ප්‍රමාණය විස්තර කරනවා නොයිවසිය හැකි ප්‍රමාණයක තද බල හිසේ වායු ධාරාවක් සහ උදරයේ ආම වාතය කිපිලා තියෙන බව කියන්නේ මේ වෙලාවේදී සාරිපුත්තු ස්වාමීන් වහන්සේ භාවිත මනසක් ඇති ආගමන ධර්මානුකූලව පසුබිමක් අපේක්ෂා කරන මරණයට සූදානම් වෙන කෙනෙකුට අවශ්‍ය වෙන්නා වූ ඒ ධර්ම කොටසක් ඉදිරිපත් කරනවා මේ අනාථ පින්නික සිටුමාගේ බලවත් ඉල්ලීම මත. ඉතින් ඒකෙදී ක්‍රමයෙන් ඒ මරණ අවස්ථාවේදී හිත ඈත් කරගෙන මේ සංසාරේ නැත්නම් මේ පංචස්කන්ධයෙන් හිත මෑත් කරගෙන ජීවත් වීමේ අවශ්‍යතාවය අර උග්‍ර වේදනාවක මරණසන්න අවස්ථාවක සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අවධානය කරන අවධාරණය කරනවා. ඉතින් ඒක ඇත්තට මේ ජීවිතය සකස් කරගත්ත භාවිත මනසක් ඇති අනාථපිණ්ඩික සිරිසමා වගේ කෙනෙකුට මිස වෙන කෙනෙකුට හරි අමාරු වෙනවා ඒ වගේ උග්‍ර අවස්ථාවක ඒක දරා කියා ගන්න. ඉතින් ඒ වෙලාවේදී ක්‍රමයෙන් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ කය තව ස්වල්ප වේලාවකින් අමතක කරන්න වෙන නිසා ඒ කය අල්ලාගෙන ඒකට සම්බන්ධ කරගෙන අනවශ්‍ය දුක් පීඩා හිතවිලි ගන්න නැතුව ඒ රූපස්කන්ධේ හිත මෑත් කර ගැනීමේ අවශ්‍යතාවය ඊට පස්සේ මේ උග්‍රව දරුණුව මේ වේදනාව මරණසන්න වේදනාව ඇති කරන මේ වෙලාවේදී තව ස්වල්ප වෙලාවකින් කායෝෂ්ම ගත වුණාට පස්සේ මේක අනුංගිකයක් පාටපත් වෙනවා නිකන් ඉලක්ක දර කරක් වඩටපත් වෙනවා. අන්න ඒ වගේ දර කරක් වඩටපත් වෙච්ච කායක ඇති වෙන වේදනාව වගේ මේ වේදනාවෙන් දුරස් වෙන හැටි. ඒ වගේම මේක මගේ කය, පණ දින කයක්, කාය විශ්ණු සහිත කයක්. ක්‍යාන හිතාන හිටියට හොඳටම දන්නවා තව සුල්ප වේලාවකින් ඒක මලසෝනක වැතිරිච්ච නිකන් තරකඩක් වගේ පැතිරෙනවා. ඒ නිසා මේ කය කියන සංඥාව, මගේ කියන සංඥාව, අභ්‍යන්තරයේ ආධ්‍යාත්මික කියන සංඥාව අතහැරලා දාලා සංඥාව නිදහස් වෙන හැටි ඒ වගේම මේක සකස් කිරීම කරනවා අපි පණ තියෙන තාක්කල් එක එක විදිහට ඉරියව් මාරු කරනවා විවිධාකාර දේවල් කරනවා නමුත් තව සල්ප වේලාවකින් මේ සංස්කාර මේකෙන් සමුගන්නවා සබ්බේ සංඛාරා අනිච්ච කියලා අනේ සමුකත් ස්වභාවයේ වගේ සමුගන්න ඉස්සල්ලාම මේකෙන් අයින් වෙන්නේ කියලා ඒ වගේම විඥාණය වෙන් වෙනවා ඒ වෙන් වුණාට පස්සේ මේ ශරීරය අනුන්ගේ දෙකක් වගේ දා බලන්න පුළුවන්කම පුළුවන් වෙනවා පුළුවන් පුළුවන් වීම තමයි ස්වභාවය. ඒ නිසා මේ කාය උෂ්ණතියෙදිම විඥානීතියෙදිම පුළුවන් ද ඒක දිහා මෑත් කරගත්ත හිතකින් බලන්න කියලා මේ එකින් එක එකින් එක නිකන් ලුණු ගෙඩියක පොතු ගලිනවා වගේ ඉදිච්ච කෙල් ගෙඩියක පොතු ගලවනවා වගේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරනවා. <clears throat> ඒකේ උපදේශපන්තියේ අවසාන තමයි සඳහන් වෙන්නේ න මනං උපාදිස්සාමි <coughs> නේ මනං උපාදිස්සාමිටි නච්ච මේ මනෝනිසිතං විඥානං භවිෂති इति එවං හිතේ ගහපති ශික්ෂිතබ්බං ගෘහපතිය මේ මනස එවන තමයි චෛසික ධර්ම නැත්නම් නාම ධර්ම සියල්ලටම මුල් වෙන්නා වූ මේ මනස මමේ මාගී හැඟීමෙන් අල්ලබදා ගන්නෑ ඒ මනස පදනම් කරගත්ත විඥානයකට මම තවත් ඉඩ තියන්නේ නැහැ. ඒ විඥානය මම අයිතිවාසිකම් කියන්නේ ඒකෙන් මම සමු ගන්නවා මනෝවිඥානේ කියලා මනස බදාගන්නේ නැහැ කියලා මෙන්න මේ විදිහට හික්පෙන්ඩේ කියලා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ උපදෙස් දෙනවා. ඉතින් ඒකෙදි මේ මනං නීපාදී සාමිති නචමේ මනෝනිෂිතං විඥානං භවිෂති इति එවං ිතේ ගහපති ශික්ෂිතාපා. මේක තමයි මේ සූත්‍රයෙන් අපි උපුටාගත්ත කොටස. ඒ කොටසෙන් අනියම් පෙතක් අපි පාදාගත්තා මේ මනසට ගෝචර වෙන්නා වූ ධම්ම කියන ආරම්මණයයි අපි ධර්ම දේශනාවට මාතෘකාව වශයෙන් ගන්නේ ධම්මාරම්මන තමයි මනසට ගොදුරු වෙන්නේ ධර්මාරම්මණයක් මනසට වැදුනට පස්සේ එතන පහළ වෙන හිතට මනෝවිඥානය කියලා අපි කියනවා ඒ නිසා මනස හෝ මනෝවිඥානය මනෝවිඥාන කියන මේ දෙකෙන් හිත මෑත් කර ගැනීමේදී මනසේ පිළිඹිබු වෙන දේවල් හරහා ඒක විස්තර කිරීම ලේසි මොකද අපි මේ පිළිඹු වෙන දේවල් වලට බොහොම සුවතකමක් දක්වනවා. ලිංගතකමක් දක්වනවා. ඒකට අපි ධම්ම කියන පදේ පාවිච්චි කරනවා. නමුත් අපි මේක සාකච්ඡා කළ විදිහට මේ තේරවාද ඉදිරිපත් කිරීම අනුව මේ ධම්ම කියන පදේ උඟා කුළු ශේෂ්ත්‍රයක් සාකච්ඡා කරනවා. සතිපට්ඨාන සූත්‍රය වගේ තැන්වලදී ඒක ධම්මානුපස්සනා කියලා වෙන් කළ දක්වනවා. ඒ ඇත්තම කියනවා ධම්මානුපස්සනාවට සියල්ලම අඩංගු වෙනවා. නමුත් ඊට කලින් කායानुපස්සනා විස්තර කරලා දීලා තියෙන නිසා ඊට කලින් වේදනානුපස්සනා විස්තර කරලා දීලා තියෙන නිසා ඊට කලින් චිත්තානුපස්සනා විස්තර කරලා දීලා තියෙන නිසා ඒ ධම්මානුපස්සනා කියලා නම් කරන්නේ වර්ණගන්නේ කායानुපස්සනාට වේදනානුපස්සනාට චිත්තානුපස්සනාට අයිත් නොවන අනිකුත් සියලුම දේවල් ධම්මානුපස්සනාට වැටෙනවා. ඒ නිසා අර විශාල ශේත්‍රය අපිට පොඩි විදියකට හිතින් හිතා ගන්න පුළුවන් මෙන්න මේකයි ධම්මානුපස්සනාව කියන්නේ කියලා. නමුත් ඊටත් එහා අපි සතිපට්ඨාන සූත්‍රය උපමානයක් වශයෙන් ඉදිරියට ගත්තොත් ඒකේ නිවන ධර්ම ඒ කොටසදී වර්වයක් විදිහට පුරුකක් විදිහට දක්වලා තියෙනවා. පංච උපාදානස්කන්ධ ධර්මානුපස්සනයට ඒක පුරුකක් විදිහට සඳහන් කරලා තිනවා. ආයතන 6 බොජ්ජංග ධර්ම චතුරාර්ය සත්‍ය වගේ ධර්මානුපස්සනාවට බුදුචාන් වහන්සේ විශේෂේශ්‍රය පිටු කරලා දක්වනවා සතිපට්ඨාන සූත්‍රයේ. ඉතින් ඒ නිසා මේ ධම්රිවි වැඩසටහනදී අපි මේ දැක්වෙන ධර්ම ලයිස්තු ටික නම් වශයෙන් කියනවා නම් නිවර්ණ ධර්ම ඒ වගේම පංච උපාදානස්කන්ධ ආයතන 6 වචංග ධර්ම සතර චතුරාර්ය සත්‍ය වගේ දේවල් අපි ශක්ති ප්‍රමාණයෙන් තේරුම් අර ගන්නවා මේ වගේ ධර්මයක් මනසක පිළිඹු වෙනකොට කොහොමද ඒකේ ක්‍රියාකාරීත්වය එහෙම පිළිඹු වෙන වෙලාවේදී ඒ මනෝවිඥාණය අපි කොහොමද කොටු කරගන්නේ කොහොමද අපි හඳුනගන්නේ ඒ හරහා ධර්ම කොටාශත් ඒකට අදාළ වෙන ආයතනයේ වෙන මන ආයතනියත් එයින් ඒ නිසා ඒ දෙක එකතු වීම නිසා හට ගන්නා වූ මනෝ විඥානයක් කියන එක අපි සාමාන්‍ය සුත්තමේ ඥානයක් වශයෙන් අපි මේ වගේ වෙලාවක සාමූහික වාඩි වෙලා අසාධන ගන්න අතර අපි ඒක මේ තාක් අපි දැනගෙන තියෙන ධර්ම කොටසත් අනුව ණය විපස්සනාට අනුව අන්වය ඥාන අනුව එහෙම නැත්නම් තර්ක ඥාන අනුව හිතට නගා ගත්තාම ඒකට චින්තාමය ඥාන කියලා කියනවා. ඉතින් ඒක අර මීට කලින් බණාසා උර්දු ඇති අසුවිරු ඥාන ඇත්තව ඇත්තන්ට සුතමේ ඥාන සහ චින්තාමය ඥාන කියන කොටස් දෙකටම එතකොට ඒක ආධාර උපකාර වෙනවා. ඉතින් භාවනා කරන කෙනෙකුට සුතමේ ඥාන ඉක්මවලා, චින්තාමේ ඥාන ඉක්මවලා භාවනාමේ ඥානයක් විදියට නැත්නම් අස්පනා අපිට දැකගත හැකි ප්‍රත්‍යක්ෂයක් විදියටත් සම්බන්ධ වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක තමයි උත්කෘෂ්ඨම ඵලය. අපි මේ හමු වෙලා කරන එකේ උත්කෘෂ්ඨම ඵලය තමයි මේ විදියට අපි ලබන අසුවිරු ඥානහරහ අපි දැනට තියෙන සාමාන්‍ය බුද්ධින් එක පෙරලා චින්තාමය ඥානයක් පාඩපත් කරගෙන භාවනාවේදී උදාහරණයක් වශයෙන් දැන් කලින් අපි හිතපු ඇත්ත එක වහගෙන පරියන්ක ඉන්නකොට කොහොමද මේ ධර්ම කොටාස මේ මනසේ පිළිඹු වෙන්නේ ඒ පිළිඹු වෙනකොට මනෝ විඥාණය කොහොම භූමිකාවත් රඟපාන්නේ අපි ඒකෙන් දැනට කරන්නේ මොකක්ද අල්ල බදා ගන්න එකද එහෙම නැත්නම් සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ විස්තර කරන විදිහට අපි කළ යුත්තේ ඒකෙන් වෙන්වීම නේද අපි ඒකට මානසිකත්වයේ සූදානම් අපි ඒ වගේ වෙන්කොට තබා ගැනීමට දුරස්ත කර ගැනීම සඳහා අපේ තියෙනවද ශික්ෂණයක් කියන එක. ඒකට අපිට පෞද්ගලික වශයෙන් දැක බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ අනුව අපි මේ නීවරණ ධර්ම වල මුලින් මුලින් සංග්‍රහ වෙච්ච කාමච්ඡන්දය, ව්‍යාපාදය, තීන මිද්ද උද්දච්ච කුච්ච කියන කොටස් ක්‍රමයෙන් පසුගිය මාස හතරේදී අපි සාකච්ඡා කරන්න යෙදුනා. ඒ නිසා අද දවසේ අපට දවසේ මාතෘකාව වශයෙන් ඉදිරිපත් වෙන්නේ ධර්මානුපස්සනා කොටස යටතේ තියෙන නීවරණ පබ්බේට ගැටෙන ගැනෙන අවසානයේ සඳහන් වෙලා තියෙන මේ විචිකිච්ඡාව කියන දෙගිඩියා හිත පිළින චෛසික. ඉතින් ඒ චෛතසිකය මේ විචිකිච්ඡාව දෙගිඩියාව අනිකුත් ධර්ම හැම එකටම කරටත් ආගෙන යන එකක්. අවිද්‍යාවත් එක්ක බොහෝම කිට්ටුවෙන් යන එකක්. නමුත් ඒ ධර්මතාවයේ විචිකිච්ඡා වැඩ කරනකොට විචිකිච්ඡාවට ලක් වෙච්ච හිත ඒක පිළිගන්නේ Tamange ඥානයේ විදියට. ඒ නිසා ඥානය වඩනවා කියලා හිතාගෙන පෝෂණය කරන්නේ, කිරි දෙන්නේ, අනුපාලනය කරන්නේ, බලා කියාගන්නේ ඥාන මුවාවෙන් පෙනී සිටින විචිකිච්ඡාවට නම් ඒ පුද්ගලයාට ඒ ඥානය කඩුවකින් පිහකින් අනගත්තා වගේ සදාතනික දුකක් ඇති කරනවා. ඉතින් ඒ නිසා ඥානමෝහයෙන් පෙනී හිටන විචිකිච්ඡා විචිකිච්ඡා වශයෙන් හඳුනා ගැනීම නිවන හා සමානයි. ඒක කෙනෙකුගේ හිතේ මේ ඥානමෝහයෙන් වැඩ කරන විචිකිච්ඡාව විචිකිච්ඡා වශයෙන් හඳුන්වා දීම සම්බන්ධයෙන් සරුවත්යන් වහන්සේ ලොකු වගකීමක් බාර ගන්නෑ. ඒක සරුවත්යන්සේ කියනවා ඔබ ඔබලා විශ්ින් කරගන්න කරගත්තොත් ඒක තම තමන් විසින් තමන්ට කරගන්න පුළුවන් ලොකුම ලොකු අත්ත කුසලේ බාටපත් වෙනවා ආත්ත සිද්ධිය බාටපත් වෙනවා අනුකම්පාව බාටපත් වෙනවා නමුත් ਸਰවචනාංශයේ වගකීමේ කෘත්‍යයේ තියෙන බාහිර දෝරත්වය නිසා එයිලා මට කළ හැක්කක් නැති බවට බොහෝමත්ම සාධාරණව බොහෝමත්ම ප්‍රායෝගිකව පෙන්වලා දෙනවා. ඉතින් ඒ නිසා අපට සිද්ධ වෙනවා මේ විචිකිච්ඡා පිළිබඳ අසාධන ගන්න වෙනවා. ඒකල මේ විචිකිච්ඡා වංචනික ස්වරූපයෙන් උබේ පක්ක සම්තිරණ වශයෙන් විචිකිච්ඡා වංචේති කියලා පශුපාලන අටුවාචාරින් වහන්සේලා සඳහන් කරනවා නිකන් නඩුවක් යනකොට මදහත් විනිශ්චයකාරවරයෙක් ඒ පැත්ත මේ පැත්ත සලකලා බලලා දෙපැත්තට ගැළපෙන තීන්දුවක් දෙන්න හදනවා වගේ දෙපැත්ත සලකා බලන මදහත් මේ විනිශ්චයකාරවරයෙක් විදිහට විචිකිච්ඡාව පෙනී ඉඳලා මේ මම පෙන්වන්න හදන්නේ ඥානයයි කියලා අන්තිමට උසාවියත් නමක අරිනවා නඩුකාරයටත් වැරදිලා තියෙන්නේ විනිශ්චයත් වැරදි. ඒ නිසා අවසානයේ ඵලයේ වෙන්න තියෙන්නේ නමග යෑම කාන්තාරයක් මැද අශරණ වෙලා ව්‍යාලයන්ට විසාච ප්‍රේතයන්ට කොටු වුණා වගේ අන්තිමට විචිකිච්ඡාව විසින් අපි වල්මත් කරනවා. ඉතින් ඒ නිසා ඒ විචිකිච්ඡාව වල්මත් කරාට පස්සේ වෙන නපුර ගැන ඒක පැත්තකින් අපිට කතා කරන්න පුළුවන්. අනිත් එකේ තියේදී හැම චිත්තක්ෂණයකම මේ විචිකිච්ඡාව අවස්ථාව අරගෙන ඥානමුවාවෙන් تعلق කරන හැටි, අවිද්‍යාමුවාවෙන් මේ ඥානමුවාවෙන් අවිද්‍යාව වැඩ කරන හැටි. ඒ වගේම ඒකට ඉස්සෙල්ලා ਸਰවචනසික දැකලා ඒක අනතුරු අපට පෙන්ලා දෙනකොට අපි කොහොමද ඒකට ලෑස්තිලා යන්නේ කියන එකයි අපි මේ ධර්මදේශන අවස්ථාවේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ විචිකිච්ඡාව අපිට අවස්ථා කීපයකදී ආධ්‍යාත්මික ජීවිතයේදී හමු වෙනවා මේ සැකය එදිනදා ජීවිතයේ අපි වැඩියම පෙට්‍රල් පුච්චන දේ. අපි අතර සමගිය සහෝදරකම නැදාකම සියල්ලම විනාශ කරන ප්‍රධානම දේ සහේතුක නෙවෙයි අමූලික අහේතුක විචිකිච්ඡාව. මේ විචිකිච්ඡාව නිසා පුදුමාකාර විදියට අපි එකට බත්කාවට මොකද එකකටත් බොක්ක වෙනයි කියලා මේසේ ඉන්නේ මිනිස්සයා හතුරුද්ද මිතුරුද්ද කියන එක අපිට සැකයි. ඒ වගේම එක ඇඳේ බුදිය ගත්තට මොකද? එක දේ කරාට මොකද? හැම වෙලාවෙදීම අනිත් කෙනා පිළිබඳව සැකයක් පවතිනවා. ඒක සමාජ ආචාර ධර්ම වලට අදින්ම බලපානවා. ඒ නිසා මේ පුදුම බයකින් පුදුම අනිශ්චිතතාවයකින් ගත කරනවා. ඒකට කෙලෙස් පද්ධතියට හොඳට අතුයිති විහිදි වැඩෙන්න ඉඩ තියෙනවා. විචිකිච්ඡාව කියන මේ ගොහරුව තියෙන තාක්කල් ඉතින් ඒ විචිකිච්ඡාව නැති වෙන දවස අවික්ක ප්‍රසාදේ කියලා කියන නොසලෙන ශ්‍රද්ධාව නිසා ඒක වෙනකොට අපි කියනවා ඒක රසෝවන් වෙලයි කියලා ඉන්නේ ඒ සංයෝජන ධර්ම අයින් වෙනකන් ඉතින් එතෙන්ට එනකම්ම මේ විචිකිච්ඡා වැඩ කරන නිසා අපි මේ සැක කිරීම දෙගිඩියා හිත පුදුම විදියට එදිනදා ජීවිතේ සත්‍ය ඝර්ෂණයක් ඇති කරනවා, ගැටුමක් ඇති කරනවා, ප්‍රසිද්ධත් වෙලා කරනවා, අප්‍රසිද්ධියත් කරනවා. ඒ නිසා විචිකිච්ඡා නැති තැන අපි කියනවා මේ විශ්වාසා පරමාඥාති කිය. අපි ළඟ වැඩ කරන අනිත් කෙනා විචිකිච්ඡාවෙන් තොරව විවුර්ත මනසකින් අපිට අසු කරන්න ලැබුණොත් එයා අපේ පරම ඥාතියෙක් බවටපත් වෙනවා. ලේනෑකමට වැඩිය ඕනෑකම මතුවෙන්නේ එතෙන්දි තමයි. අපි ඕනෑකම නිසා අපි යම් කිසි කෙනෙක් විචිකිච්ඡාවකින් තොරව හැසිරෙන්න පුළුවන් නම් ඒක ඒක වටින පැත්තක් තමයි අනිත් පුද්ගලයා චපලයක් වුණත් අනිත් පුද්ගලයා විචිකිච්ඡා සහිත කෙනෙක් වුණත් Taman මුළු හදින් ඇසුරු කරන ගත්තොත් ඒකෙන් Tamanට ගොඩාක් ආනිසංස තියෙනවා. නමුත් අනිත් කෙනා අසත්පුරුෂයෙක් නම් ඒ කෙනා අනිවාර්යයෙන්ම අවස්ථාව ප්‍රයෝජන අරගෙන නින්දදී හෝ අවදි අවස්ථාවක හිංස කරනවා හානි කිරීම කරනවා. නමුත් ආධ්‍යාත්මික ජීවිතයක් ගත කරන එක කරන්න මේ ශ්‍රද්ධාව කියලා ඇදහිල්ල ඉතාමත්ම අවශ්‍ය මූලික චෛතසිකයක්. ඉතින් බෞද්ධ වශයෙන් අපි ගොඩක් වෙලාවට අනිත්‍යගත සියල්ලම ඇදහිල්ල මත පදනම් වෙලා තියෙන එකක් කියලා ඒ වගේ අඩුපාඩුකම් දකින්න උත්සාහ කරනවා. මේ අම සර්වචන්නාංශේ හැම වෙලාවෙදීම සියල්ලම පටන් අරගන්නේ බුද්ධ ආගමෙත් භාවනාවෙත් ශ්‍රද්ධාව මතින්. මොකද මේ ශද්ධාවෙන් තමයි අපි මේ හිත එකලස් කරගන්නේ ඒ ඒ අනිපැත්ත මොන දේ වුණත් මම මගේ පැත්ත ඇදහිල්ලෙන් යුක්තව එහෙම නැත්නම් විචිකිච්ඡාවෙන් තොරව ගත කිරීම ආධ්‍යාත්මික ජීවිතයක අවශ්‍ය කරන ලක්ෂණයක් ඒ නිසා ශද්ධාව වශයෙන් මේ විචිකිච්ඡාව පිනි අශ්‍රද්ධාව වශයෙන් නිසා අපි ශද්ධාව ඇති කරගන්න වෙනවා ආධ්‍යාත්මික ජීවිතයකට වඩනම වෙන සදාචාරයට එහෙම නැත්නම් යහ පැවැත්ම සඳහා සදාචාරාත්මක වගවීමක් සඳහා ශීලයේ වශයෙන් අපිට මේ විචිකිච්ඡාව බලපානවා ඊට පස්සේ අපි ශීලයක පිළිතලා ඒ අපි අදාහගත්ත පුද්ගලයා කල්යාණ මිත්‍රයෙක් නම් සත්පුරුෂයෙක් නම් ඉතින් ඒක නිවන ලැබුණා වාගේ ලොකු සාන්තියක් ලැබෙනවා අදාහගත්ත පුද්ගලයා වැරදි කෙනෙක් නම් අසත්පුරුෂයෙක් නම් ඉතින් මේ කරදර දෙකකටපත් වෙනවා ඒ නිසා අපිට මේ සඳහා කර බලලා හරි වැරදි දෙකම සහිතව කරගෙන යන ක්‍රමයේ ඇතු නැතුව අනිවාර්යයෙන්ම මෙහා ඇදහිය යුතුයි කියලා කිසිම දෙයක් ਸਰවඥාන්සේ ඉදිරිපත් කරන්නේ නැහැ. ਸਰවඥාන්සේ අඩු ගානේ ਸਰවඥන් වහන්සේ ගැන පවා ඒ විවුර්ත මනසකින් බලලා කටයුතු කරන්න කියලා කියනවා. ඒ මොකද විචිකිච්ඡාව ඒ තරම්ම පුදුමාකාර වාෂ්පීකරණය වෙනතුළු චෛතසිකයක්. ඒ නිසා සද්ධාව ඊටමත් වැදගත්. ඒක බලපාන්නේ සීල මට්ටමේදී. ඒ සීලයක ඉඳලා ඒ සුදුසු කල්යාණ මිත්‍ර ලැබලා තමන් අදහපු දේ හරිනම් ඒ ලැබෙන විශ්වාසයේ මත ඒ පුද්ගලයා ඉදිරිය බලනවා නම් කියන්නේ කාය වචන දෙක හික්මාගෙන සීලයක පිළිටුවගෙන ඉදිරිය බලනවා නම් ඒකේ කල්යන වැඩපිළිවෙලක් සඳහා ස්ථිර අඩිතාලමක් සඳහා ඒ පුද්ගලට අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා මේ කාය වචන දෙක හික්මවපු වැඩපිළිවෙලට එහා ගිය මනස හික්මවන හිත වවන වඩන භාවනාව කියන මාතෘකාවට යන්න. ඉතින් ඒක සිල්වන්ත කෙනෙක්, සීල සක්සා කරන කෙනෙක් භාවනාවට හිත නමන වෙලාව. අනිත් භාවනාවට හිත නමන වෙලාවේදී මේ විචිකිච්ඡාව වෙනත් ස්වරූපකින් ඒ කෙනාට අනවින කරනවා, ආවරණය කරනවා, බාධා කරනවා. ඒව නීවරණ ස්වරූපෙන් තමයි මාතෘකාව වෙලා තියෙන්නේ. නීවරණ පබ්බයයි අපි ඉස්සරලා ගත්තේ ඒ සතර සත්‍යපට්ඨානෙන් උලුප්පලා ඒ නීවරණ වල අවසානයේ සඳහන් වෙන විචිකිච්ඡා නීවරණය භාවනා ජීවිතයේදී බොහෝමත්ම වැදගත් දැනගත යුතු ඒ විතරක් නෙවෙයි ඒ විචිකිච්ඡාව මග ඇරීම නෙවෙයි කරන්න තියෙන විචිකිච්ඡාව හරහා යෑම. විචිකිච්ඡාව අවබෝධ කිරීමමයි මෙතෙක් වෙලා ඒක නපුරක් මේ නොමග යවන දෙයක් කාන්තාරයක පිසාචයන් වාගේ වියාලයන් වාගේ කරදර කරන දෙයක් වුණාට නීවරණ මට්ටමේදී විචිකිච්ඡා ඊට වැඩිය කිට්ටු ඇසුරකටපත් වෙනවා. නමුත් තාමත් විචිකිච්ඡාව හරහා යන්න විචිකිච්ඡාව දිරව ගන්න අවශ්‍යතාවයක් හෝ උපදේශනයක් සමත මට්ටමේදී කෙරෙන්නේ සමත මට්ටම වෙනකොට විචිකිච්ඡාව තවත් මූලකින් අඳුර ගන්න. ඒක අපි විචිකිච්ඡා නීවරණයේ වශයෙන් හඳුන්වා දීලා තියෙනවා. විචිකිච්ඡා කියන්නේ දෙගිඩියා හිත ඉතින් භාවනා කරගෙන යනකොට නියම විදියට තමන්ගේ කමඨාන සුද්ධ වුණේ නැත්නම් හැම වෙලාවෙදීම යෝගාවචරයට සැකයක් එනවා මට හරි ගිහිල්ලාද වැරදිලාද මම ඉස්සරහටද යන්නේ පස්සටද යන්නේ මම කරපු දේ හරිද මම කරපු දේ වැරදිද කියලා මේ දෙගිඩියා හිත පුදුම විදියට දෙමං සංදීකට ගිය කෙනෙක් හතුරෙක් විසින් ලූ බැඳගෙන කඩුවක් අරගෙන එලවගෙන එද්දී දෙමන් හන්දියකට ගිය කෙනෙක් ඒ පාර ධාරි මේ පාර ධාරි කියලා අරක ටිකක් යනවා ආපහු හන්දියට එනවා මේ පාට යනවා ආපහු ටිකක් හන්දියට එනවා එතකොට අර පිටිපස්සෙන් එලවගෙන එන හතුරට අහු වෙන්නේ යම් ආකාරයේද විනාශයටපත් වෙන්නේ යම් ආකාරයකටද ඒ වගේ මේ දෙගිඩියා හිත ඇති කෙනා භාවනාවේදී හරියට සැලෙන ගතියට පෙළෙන ගතියට තැවෙන ගතියටපත් නමුත් ඒ දැනගත්තත් මේ විචිකිච්ඡා තමයි වෙන්නේ කියලා විචිකිච්ඡාවිල වැඩ කරන වෙලාවදී මේක විචිකිච්ඡාව කියලා තේරෙන්නේ නැහැ ඒක ඥානයක් විදිහට අඳුර ගන්න. ඒක පෝෂණය කරනවා. පෝෂණය කළාට විචිකිච්ඡාවේ වෙහෙසටපත් වෙලා අවසානයේ ධර්මයේ පිළිබඳව වුණත් සැක පහල කරලා තිනවා. ඒක ලස්සන වැඩි තමයි අද බුද්ධ ධර්මයන් ලියලා තියෙන පොත් ඔක්කොම විචිකිච්ඡාවෙන් ලියන ලද විචිකිච්ඡාව පෝෂණය කරලාද විචිකිච්ඡා පොත් කියලා කියයි. එක එක්කත් කෙලවරක් කරලා නැහැ. මගට ගිහිල්ලා බාගෙට කාලා උමුත් බඩ එකක්ම හදාන බාගෙට තැම්බිච්ච අලවිකුණන ජීවිතයක් අද තියෙනවා. කන කන එක්කනට බඩේකක් වෙහැදෙනවා. හැබැයි ඒක ඉතින් අර අපේ තියෙන කියවීමේ ආශාව සහ තොරතුරු වල තියෙන කැමැත්ත නිසා අපි දිගටම කියවෝ. කිසි කෙනෙක් එකට දැකලා නෙවෙයි කතා කරන්නේ. ඉතින් ඒ නිසා මේවා ඔක්කොගෙමත් විචිකිච්ඡා වර්ධනය වෙනවා කියලා වගේ කියන්න පුළුවන්. ඒක නිසා ඔය ගල්දි පඬිත් සාංශින්න කාලේ කියන්නේ මේ කාලෙත් බන වාගේ මොනවද කියනවා කියලා. හැමතැනම බන. කදාකවත් නැති විදිහට බණ. අපේ ලොකු සංචින්න කාලේ කියනවා මම ඒ ලොකු සංචික 1901 ඉපදිලා 1992 වෙනකන් ජීවත් වෙච්ච යුග පුරුෂයෙක් අවුරුදු 13 ඉඳලා පන්සලක් ගත කරපු කෙනෙක් කුස්කොලපත් සුද්ධ කරලා ඒකෙන් තොරතුරු අහුලගෙන භාවනා කරපු කෙනෙක් ඒක නිසා ඒකටම උපන් කෙනෙක් කියනවා මෙච්චර බණ කියන යුගයක් මගේ ජීවිතේ කාදාකත් දැක්කේ නැහැ. ඒකල කියන හැබැයි මෙච්චරම රට නරක් වෙච්ච යුගයකුත් මම දැක්කේ නැහැ කියලා මගේ ජීවිතේ. මෙච්චර බණ කියද්දි මෙච්චර රටනරක් වෙන්නේ මොකද්දෝ පරහක් තියෙනවා. ඉතින් එතකොට ඒ යෙදී ගත කරන අපි ඒ බණ අහන අපි බණ කියන අපි භාවනා කරන අපි මේ විචිකිච්ඡාවේ මෙච්චර අපි සාමූහික ප්‍රයත්නයක් යෙදෙද්දි නිෂිනින්ද වැඩේ නැහැටි. විචිකිච්ඡාවට අපි නොදැනුවත්වම පොහොර දානවා. විචිකිච්ඡාවට අපි නිතරම කිරිපොවනවා. ඒක නිසා විචිකිච්ඡා කිසි අඩුපාඩුවක් පේන්නේ නැහැ. ඒක නිසා ඒකදී අපේ සටන් උපක්‍රමයේ හොඳට මතක තියාගන්න කවදාකවත් සම්මත යුද උපක්‍රමයක් වෙන්න බෑ ගරිල්ලා ක්‍රමයකින් විසිකිච්ඡා වටන්න. කොහොමඩක්වත් බෑ සම්මත ක්‍රමයට ගහන්න විසිකිච්ඡා වේ තරම්ම ඒ සටන් උපක්‍රම අතින් දක්ෂයි. ඒ නිසා විසිකිච්ඡාවට අපිට වැඩ කරන්න වෙන්නේ ඒක ඇත්තටම අපි විපස්සනා ශාස්ත්‍රයේදී හොඳට විස්තර කරන්න වෙනවා. ඒකෙදී සමත ක්‍රමයේදී කරන්නේ සම්මුති යුද්ධකදී කරන සටන් උපක්‍රම වගේක්. ඒකල මේ විචිකිච්ඡාව නිවනට තියෙන ප්‍රධාන බාධක පහෙන් එකක් බවට පත් කරගන්න. ඒ විචිකිච්ඡාව නැතිවීම මම අර කියපු විදිහට කෙනෙක් ශේක தත්වයටපත් කරනවා. එහෙම නැත්නම් සෝවාන් தත්වයටපත් කරනවා. ඒ සෝවාන් தත්වයටපත් කිරීම බලාපොරොත්තු වෙන්න බෑ මේ කාලෙත් කරන්න බෑ මේක එක බරපතල දෙයක් කියලා හිතනවත් සාධාරණ පසුබිමක් තියෙනවා. ඒ නිසා පසු කාලීන විශේෂයෙන්ම දැන් අවුරුදු 50ක 100ක වගේ අතර කාලේ උංගාක් භාවනා ගුරුවරු මේ අවශ්‍යතාවය දැක්කත් ඇත්තෝ ඒ බවට ලකුණු එහෙම නැත්නම් විචිකිච්ඡා කඩන්න පුළුවන් අඩු ගන්න తాවකාලික කර ගන්න පුළුවන් නැත්නම් මේ සෝවාන් බවට සෝවාන් වෙන බවට අපිට පෙරණ විචි පහළ වෙන්න පුළුවන් හැම දෙයක්ම නැවත නැවත කරුපිටි බඳ බඳ කලුපිටි බඳ බඳ ඉදිරිපත් කරන්න පටන් අරගත්තා. අර මේ ජීවිතේ භාවනා කළ ප්‍රයෝජන ලබන්න බෑ කියන ඒ දුර්මතේ නැති කිරීමට. ඒ වෙනකොට ඒ සඳහා ගත්ත මතු කරගත්ත දෙයක් තමයි මේ සෝවාන්ම නොවුනට චුල්ලසෝතාපන්න තත්වයක් සෝවාන් වගේ සෝවාන් තත්වයක් සෝවාන් බාටපත් වීම පෙරනිමිත්තක් කරගත්ත තත්වයක් අටුවාචාරින් වහන්සලා මතු කරලා දීලා තිබුණා. අන්න ඒක භාවනා ජීවිතයේදී සත්‍ය විසුද්ධි ක්‍රමයේට මේ කාංකා විතරණ විසුද්ධිය එහෙම නැත්නම් සැක සංඛාවල් ඉක්මවල යන විචිකිච්ඡාව తాවකාලිකව තඩමාරු කරන தත්ත්වයත් එක්ක තමයි ගලපලා විස්තර කරන්නේ වෙන විදියකට කියනවා නම් යම් කිසි කෙනෙකුට තමන්ගේ භාවනා ජීවිතයේ බුද්ධ ධම්ම සංඝ නැත්නම් තමන්ගේ ශික්ෂා සීලය පිළිබඳව නොසැලෙන ශ්‍රද්ධාවක්ම පහළ නොවුනට ඒක පිළිබඳව වෙනදා නොවිදි නොතිබිච්ච විදිහට මේකමයි ජීවිතේ හරපද්ධතිය මේකමයි ආධ්‍යාත්ම ජීවිතේ කොඳුවට පෙළ ඉන් මෙපිට කරන සේරම ළමා සෙල්ලමක් විතරයි ඉන් මෙපිට කරන සේරම හීනයක් විතරයි ඉන් මෙපිට කරන සේරම මිරිඟුවක් විතරයි කියලා වගේ අභ්‍යන්තර වශයෙන් ඇති වෙන මේ වැටහීම තමයි මේ කාංකා විතරණ විසුද්ධිය වශයෙන් සාමාන්‍යයෙන් ඔය සත්ත්ව විසුද්ධි ක්‍රමයේදී හඳුන්වලා දෙන්නේ. නමුත් ඒක ඉෂ්ටි දෙකක් නෙවෙයි. ඒ වැටහීම වරින් වර එනවා වරින් වර යනවා. නමුත් ළඟ ළඟ ඉන්න පටන් ගන්නවා. මේ කරන අනිකුත් සියලුම දේවල් නිකන් වතු පිට පින්තාරු කිරිලක් විතරයි ඇතුළත මොනවාක්වත් වෙන්නේ නැහැ. ඇතුළත වෙනසක් වෙන්න නම් මේ භාවනාව ඒ හරහා බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නය කෙරෙහි නොසැලෙන ශ්‍රද්ධාවටත් වඩා Tamange සීලය අදහන ගතිය. වෙන මොනවාක්වත්ම නෑ අන්තිමට සරණට පිටට තියෙන්නේ Taman රකින්න සීලය විතරයි සීලය පිළිබඳ ඇදහිල්ල විතරයි කියලා මෙන්න මෙතනදී තමයි මුල බහිඳ පටන් ගන්න. ඉතින් ඒක ඒ සත්‍යවිසුද්ධි ක්‍රමේදී හම්බෙන කාංකා විතරන විසුද්ධිය විස්තර වෙන්නේ ගොඩක් වෙලාවට විදර්ශනා කතා යතේ. නමුත් අපි ඊට ඉස්සෙල්ලා මම හිතනවා හොඳයි මේ නීවරණයක් වශයෙන් මේ විචිකිච්ඡාව සකය දෙගිඩියා හිත පිළිබඳව අපි තේරුම් අරගන්න එක ඒක ਸਰුවචන් වහන්සේ නීවරණ පහ සම්බන්ධයෙන් නිදර්ශන වගේක් පෙන්ලා දීලා තියෙනවා ඒකෙන් කෙනෙකුට නිකන් සාමාන්‍යයෙන් හිතාමතා ගන්න පුළුවන් ਸਰුවචන් වහන්සේ මේ විචිකිච්ඡාව දේශ බැලුවේ කොහොමද අපිට ඒ සඳහා නිදර්ශනයක් මාර්ගයෙන් පෙන්වන්න දෙනකොට මොකද්ද සංනිවේදනය සිද්ධ වෙනවා සමහරු මේ නිදර්ශන මාර්ගෙත් යම්රු ධර්ම ආબોධ කරනවා. ඉතින් ඒ අනුව නීවරණ පහම විස්තර කරනවා දිය බඳුනක උපමාවකින්. එහෙම නැත්නම් අපි ගත්තොත් දිය කඩක් පොකුණක් විලක් වගේ දෙයක් අරගෙන බැලුවොත් ඒ ඒ වතුරේ පිළිඹිමු කරන ස්වභාවය වතුරේ ස්වභාවය. යමෙක් ඒක දිහා එබිලා බැලුවොත් එබිලා බලන්නගේ මූණ ඒ වතුරේ පිළිඹිමු කරනවා. ඡායාව පේනවා. ඉතින් මෙන්න එන්නේ ඒ වගේ ඒ පේන ඡායාව ප්‍රකෘති ස්වභාවික ඡායාවක් නම් ඒ වතුර පිළිඹුව හොඳයි. නමුත් කාම ඡන්දේ කියන නීවරණය කරන්නේ ඒ වතුර වර්ණ ගැන්නුනොත් පාට වුණොත් පාටක් වැටුනොත් වතුරට පිළිඹුව වර්ණ ගැන්වෙනවා. ඒකට ප්‍රකෘති පිළිඹුව නෙවෙයි පෙන්වන්නේ මේ ප්‍රകൃතිය වගේ. වෘත්ති වගේම වර්ණ ගැන්වීමක් කරනවා. ඒක කාමච්ඡන්දේ කියලා කියනවා. ඒතර ව්‍යාපාදේ ආපුවාම ඒ වතුර කඩ පැහෙනවා. බුබුලු දෙනවා. එසා එනේන බුබුලු ගානේ ඡායාව කඩ කඩ නැවතත් ආයෙ ඡායාව එනවා. ආයෙත් බුබුලකින් කැඩෙනවා. ඉතින් වැඩි වැඩියෙන් පෙන දානවා නම්, ගොජ දානවා නම් වැඩි වැඩියෙන් පිළිඹු කැඩෙනවා. ඒ නිසා ද්වේෂي වැඩි හිත සත්‍යය ඇති හැටිය පිළිඹු කරන්නේ. හැබැයි පිළිඹු කරන්න පුළුවන් ප්‍රභවයේ තියෙනවා නිටතර බාධා කරනවා. එතකොට තීන මිද්දේ පෙන්ලා දීලා තියෙන්නේ ඒ දියකඩ මත පාසි බැඳිලා සල්විනියා හැදිලා. ඉතින් ඒක නිසා ඒ පාසි එහෙමේ චුට්ට චුට්ට තියෙනවනම් චුට්ට චුට්ට තියෙන ප්‍රමාණයට පිළිඹුව ලප වැටෙනවා. පාසි වැඩි නම් සල්විනියා වලින් සම්පූර්ණ වගේ වැහිලා ගිහිල්ලා නම් මොනක්වත්ම පිළිඹු කරන්නේ නැහැ. ඒ වගේ නිදිමත ආපු වෙලාවේ ඒකේ පිළිබිඹු කිරීමේ ශක්තිය නැති වෙලා යනවා. ඒ වගේම උද්දච්ච කුක්කුච්ච කියන දෙක පෙන්වන්නේ පුංචි හුලං රැලි වලින් නැත්තම් ලොකු හුලං රැලි වලින් දීයකට රැලි නගිනවා. ඒ දීයකට රැලි නැගපුවාම ඒ රැල්ල නිසා පිළිඹුබ පේන්නේ. එතකොට මේ විචිකිච්ඡාව පෙන්වන්නේ මේ වතුර බොරදියක් මඩදියක් පාටපත් වෙලා තිනවා. ඒක නිසා උකු වෙලා තියෙන වතුර මච්චු පිට සමහරලාට මට්ටම් නැහැ. ඒක නිසා විකෘතව පෙන්නනවා. එහෙම නැත්නම් බොර පාටයි, එහෙම නැත්නම් මඩ පාටයි. ඒ වගේ පිළිඹුවක් පෙන්නනවා විකෘති. ඒ නිසා අපිට දැනගන්න පුළුවන් අපිට යම් වෙලාවක මාත් එක්ක ඉස්සරහා මම කතා කරන කෙනා ඒක නා පිළිබඳව මට මිත්‍රත්වයක් සහෝදරකමක් ඕනකමක් වුණොත් මට ඒ ප්‍රතිබිම්බේ පේන්නේ බොහෝම ප්‍රේමනාපතාලෙට. ඒ වගේම මට මේ මනුස්සයා අප්‍රියමනාප කවුරුරි හතුරෙක් වෙන්න ඇති මට මොන හරි කරදරයක් කරන්න ආපු කෙනෙක් කියලා හිතලා බැලුවොත් ඒ මනස අපේ ඉන්නේ දල දෙක නැතුණාට යකෙක් වගේ තමයි. ඉතින් මේ විදිහට ඉස්සරහට එන මිනිස්යාදියත් එක්ක අපි කතා කරාට <clears throat> ඒ මිනිස්සයත් එක්ක නෙවෙයි අපි කතා කරන්නේ අපි අර හිතාගත්ත පිළිමිබුවත් එක්ක තමයි. ඒක නිසා හරි ලස්සන කතා යනවා. ඔය කතා කරනකොට අහගෙන ඉන්නකොට ඉස්සරහින මිනිස්සුත් නෙවෙයි කතා කරන්නේ. ඒ බටහිර ලෝකේ මේක ගැන කියනකොට ඒ සයිකියාට්‍රි වල මානසික විද්‍යාවේදී මේක උසුළු විසුළු කරන්නත් නැත්නම් මේක පිළිඹුම මතු කරණක් කියනවා. වීදියේදී දෙන්නේ හම්බ වෙච්චාම ඒ දෙන්න කතා කර කර ඉන්නකොට මම x කියලා කෙනෙක් එක්ක හම්බුණා නම් මගේ මගේ හිත rahat වෙලා නැත්නම් මගේ හිත සෝවන් වෙලා නැත්නම් විචිකිච්ඡාව තියෙනවනම් මම බලන්නෙම මං ඉස්සරහින් ඉන්න මනුස්සයා පුංචි කරලාමයි. මනසික කොච්චර ಗುಣ තිබ්බත් මං විතර ලොකු නෑ මං විතර කුලවන්ත නෑ මං විතර දක්ෂ නෑ මං විතර දැනුම නෑ මේ මනසයා පුංචි කළා ඒ නිසා යාට පේන ප්‍රතිබිම්බේ පුංචි වෙච්ච ප්‍රතිබිම්බය නමුත් යා යාගේ දක්ෂකමින් පෙන්වන්න හදනවා ඔයා හිතනවා වගේ කෙනෙක් නෙවෙයි මම බලන්න මම මේ ඊයේ මෙහෙමයි අලුත් කාර්යයක් උත්තරගත්තා මම මෙහෙමයි විභාගෙත් පාස් කරා මගේ දරුවක් දැන් ඉන්නේ ඔක්ස්ෆර්ඩ් තමයි කියලා එයත් පටන් අර ගන්නවා අර තිබුණට පොඩ්ඩක් ලොකු කරලා පෙන්නනවා හැබැයි ප්‍රകൃතිය ওই තු විරංශ හිටින්නේ එතකොට මේ මිනිස්සයා ළඟ තුන් දෙනෙක් ඉන්නවා. මම බලන්න හදන පුංචි රූපේ, එයා පෙන්වන්න හදන ලොකු රූපේ. හැබැයි ප්‍රകൃතිය තව එකක් තියෙනවා. එතකොට මේ මිනිස්සයා මයි දිහා බලන්නේ කොච්චර නයිපෙන පෙන්වන්න ආවත් මම ඔබේ කැරට්ටුව දන්නවා. උඹලා හවල් જાතියේ මෙහෙමයි කියලා එයා මාව පුංචි කරලා බලන ගතිය එයාගේ හැටි. හැබැයි මම දන්නවා මේ මිනිස්සයා කොච්චර කෙරුවක්වත් ಗುಣ දන්නේ මගේ. මම මෙයාට පෙන්වලා දෙන්න ඕනේ. ඒ නිසා හැම අතිශෝක්තියක්ම දාගෙන අඳිනවයි කියලා අපි කරනවා මම මගේකට හුලං ගන්නවා. හැබැයි ওই දෙක අතර මැද මගේ ප්‍රകൃතිය තියෙනවා. ඒ නිසා වීඩියේදී කොයි එකා කොයි එකාට කතා කරනවද කියලා අහන්න. දෙන්න 6 දිනක් වෙනවා. 6 දිනක් වුණාට පස්සේ කොයි එක්කනා කොයි එක්කනද කතා කරනවා කියලා බැලුවොත් ඒක සම්පූර්ණ මනෝ විකාරයක් යනවා. ඉතින් ඒක නිසා අපි ඒ වෛද්‍ය සායනයකට ගියත් මානසික වෛද්‍ය සායනයකට ගියත් සාමාන්‍ය වෛද්‍ය සායනට ගියත් එන්ටන් සංඝයා වංශනාවක් හම්බ වෙනවා. නෑදෑයෙක් ගෙදෙට්ට එනවා. යාළුවෙක් ගාවට අපි යනවා. ඒ සෑම වෙලාවකම මේ හිතේ පවතින මේ පිළිඹුව වෙනස් වෙන සුළු ස්වභාවය නිසා කවම කවදාකවත් ප්‍රകൃතිය ප්‍රകൃතියට කතා කරන්නෙම නෑ කියලා කියනවා. වෙන්නම බෑ. උනොත් ඒ කතාවේ කියන්න දෙයක්වත් නෑ. අර මම බෑම චීන තාක්කා කතාව ඉවරකුත් නැහැ. ඒ නිසා ඔය කතාව වැඩි වෙනවයි කියලා කියන්නේ ප්‍රපංච කරනවයි කියලා කියන්නේ මඤ්ඤණා කරනවයි කියලා කියන්නේ තන්නේ කරම මේ වටිනා ක්ෂණ සම්පත්තියෙන් අපි ඈත්මෑත් කරන වටිනා අවස්ථා පැහැර හැරෙන නිසා ඒවට සර්වචනාංශයේ මේ සම්පප්පලාප කියන වචනේ පාවිච්චි කරනවා සම්පප්පලාප වෙන්නේ මොකද්ද කවදාකවත් සර්වචනාංශයේ ආදි විවහරෙන් ඇති తত্ত্বය තව කෙනෙකුට දක්වීම සඳහා නේව උච්ඡාදේති න අපසාදේති බුදුරජාණන්සේ කවදාකවත් කිසි කෙනෙක් කුඹල දක්වන්නෙත් නැහැ කිසි කෙනෙක් අව탁සිරු ලක් කරන්නෙත් නැහැ ඇත්ත හැටියෙන් කතා කරනවා ඒ නිසා ਸਰවච්ඡ වචනය අවුරුදු 2600ක් ගියත් කාටද හොල්ලන්න පෙරලන්න මොනක්වත් බෑ කිසි කෙනෙක් ඇලපිල්ලක් කිස්පිල්ලක්වත් වෙනස් කරන්න යන්නෙත් නැහැ මොකද ඒක සහගහන අපරාධයක් මෙච්චර ලස්සන බුදුරජාණන්සේ මේක පෙළගස්සු නිසා ඉතින් ඔක්කොමත් තීටි ਸਰවච්ඡ වචනේ හරීම సౌందర్యාත්මකයි පුදුමාකාර කාව්‍යයක් ඒකේ තියෙන පෙරපසු ගැළපිලක් තියෙනවා ඉතින් ඒක නිසා ඒක වෙනමම දැනුම් සම්භාරයක් බාටපත් වෙලා තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ප්‍රතිබිම්බයක් දෙනවා. ජීව කයක් දෙනවා මං ගැන විශ්වාස කළ විචිකිච්ඡා පැත්තකට දාපන්. ඉතින් තමන් වහන්සේගේ ධර්මයේ දීලා කියනවා මේ ධර්මයේ විශ්වාස කරලා ඔය විචිකිච්ඡා පැත්තකට දාපන්. එනතම මේ බණ භාවනා කරන සංඝයා පෙන්ලා කියනවා මේ සංඝයාගේ නාමයෙන් ශ්‍රද්ධාව ඇති කළ විචිකිච්ඡා පැත්තකට දාපන්. නැත්තම් උඹ උඹේ සීලය ගැන හිතසාස කරලා ඔබ විචිකිච්ඡා පැත්තකට දාපන් කියලා නැත්තම් පුදුමාකාර කටුකොහල් ජීවිතයක් ගත කරන්නේ. ඉතින් ඒක මේ එදිනදා ජීවිතයේ උඟාක්ම ප්‍රකටයි ප්‍රසිද්ධයි මේ ජනමාධ්‍ය හරහා මෙව එලි කරන්න පටන් අරගත්ත මෑත කාලේ. ඒච හැම කෙනාගම තියෙන ප්‍රසිද්ධ කුණු හැම කෙනාගම කුණු දැන් ප්‍රසිද්ධ වේදිකාවේ හොදන්නේ. අපිට ලොකු ආශාවක් තියෙනවා අනිකට කුණු හොතනවා දිහා බලාගෙන. ඒ මොකද අපේ ගුණ හොදන බලන්න වෙලාවක් නැහැ බලන්න කැමැතිත් නැහැ. ඒ නිසා අනික් කට්ටිය කුණු ප්‍රසිද්ධ විවේචන වේදිකාවේ හොදනවා දකින්න උතුම් ආශාවක් අපේ තියෙන නිසා කියනවා මේ මනුෂ්‍ය ජීවිතේ වැඩියෙන්ම පිළිත රැස්ුනේ පස්වෙනි ජෝති රජුගේ මරපු මිනිසයා ප්‍රසිද්ධියේ කියලා වේදිකාවේ ගිලට් ප්ලේට් දෙකකින් හිමීට හිමීට කපනවා පෙන්වන වෙලාවේ. ලෝකේ ඉන්න ඔක්කොම රැස්ුණාලු ඒ මනුෂයා කපන හැටි බලන්න. ඒ තරම් අපි ආසයි ඒ කාට හරි කාගේ හරි කුණක් නඩුවක් විසඳන වෙලාව බලන්න මොකද අපේ කුණ වහගන්න පුළුවන් ඒකට. අපි අපේ බලන්න වෙලාවක් නැහැ අපි අනුගව බල බල ඉන්නවා. ඉතින් ඒක බොහොම ලස්සනට ප්‍රයෝජන ගන්නවා මේ විචිකිච්ඡා උඟා ප්‍රයෝජන ගන්නවා මේ ජනමාධ්‍ය. ඒක ලියලා ඒක පුබුම්බා ඒක අවුස අවුස වැඩ කටයුතු කරගෙන යන නිසා අපිට ජනමාධ්‍ය නැතුව බැරි වෙලා නමුත් අර විචිකිච්ඡාවෙන් අයින් වෙලා කටයුතු කරනකොට එහෙම නැත්නම් නීවරණ ධර්ම අයින් කරන කටයුතු කරනකොට අපිට තේරුම් ගන්න ඕනේ මේ ප්‍රකෘති පිළිබිඹුවට අපි කැමති නැහැ. මේකේ පුංචාරි විකෘතියක් තියෙනවා නම් ඒක තමයි අපි බලන් ආසාව තියෙන්නේ. අන්න ඒකටයි පිස්සු කියන්නේ. අන්න ඒකටයි ඔලොමොට්ටලකම කියන ඒකයි අවිද්‍යාව කියන්නේ. ඕකටයි මෝහය කියලා කියන්නේ. මොකද ඇත්තට ප්‍රകൃතිය බලන්න දෙයක් නැහැ. ඒක පොඩ්ඩක් හරි එහෙම කෙරුවට පස්සේ තමයි බලන්න යමක් තියෙන නිසා විචිකිච්ඡාව ඒ දේ කර කර අපිව කිචිකව කවා කුරතල් කර කර පොඩ පොඩ ඊමේ කර කර ඩිස්ටෝට් කර කර කොල්මන් කර කර පෙන්වනවා. ඒ වගේම ਸਰවචනanse පෙන්නනවා මේ නීවරණ පිළිබඳව පංච නීවරණ පිළිබඳව ඒ විචිකිච්ඡාවට පත්වෙච්ච කෙනා හරියට කාන්තාරයකට පත්වෙච්ච කෙනෙක් වගේ ඉන්නේ ඉස්සරහාද පස්සේද කොහෙද උතුර කොහෙද දකුණ කොහෙද ෂේම භූමිය ආපේ පැත්ත මොකක්වත් බලන්න බෑ ඒ කාන්තාවට කාන්තාරට ගියාම ස්වභාවය තමයි දිශා මාරු වෙන්නේ හැම පැත්තම එක වගේ කොෂින්ගේ අත්බැයි වගේ විශාල බයක් මතුවෙනවා. මේ කෙලවරක් කරන්න බෑ මේකේ හරියට වියාලයෝ පිසාචු ප්‍රේතයෝ ඉන්නවා. ඒ වගේම වතුර නැහැ. ඒ නිසා වේලිලා මැරෙන්න වෙනවා. ඒ බයත් එක්ක යනකොට කාන්තාරක ඉන්නා වගේ තමයි විචිකිච්ඡාව ඇති කෙනා. ඒ කෙනා කොච්චර කුලවන්ත කෙනෙක් වුණත්, මුදල්කාරයෙක් වුණත්, ලස්සන කෙනෙක් වුණත් හොඳ තරුණ යෞවනයේ තිබ්බත් මොන જાති තිබ්බත් මේ විචිකිච්ඡාව තිබ්බොත් ඒ ඇති ඒ පුදුරට අර සියල්ලකම දුරු කරලා වද දෙන්න. අයින් කරගන්නත් බෑ. ඒක නිසා අපි සමත භාවනා කරනකොට මේවා පෙන්වන්නේ ඇත්තටම බැරි දෙයක් කියලා හිත වට්ටලා දුර්වල කරන්න නෙමෙයි මේහා සමාන බරපතල විචිකිච්ඡාවක් තියෙද්දි ඒක නොසලකා අපි මොන්න සැපක් හෙව්වත් මොන જાතියක් කරුවත් ඒක ඇහිතල් කූඩේකට වතුර පුරවන්නවා. ඒක දාක yaadෙන්නේ නැහැ. ඒ නිසා අපිට කවදා හරි මේ විචිකිච්ඡාවේ ස්වභාවය ධර්ම නියාමයක් විදිහට සාකච්ඡා කරලා ඒක මතුවෙන වෙලාවදී ඒක දැක ගන්න පුළුවන් නම් ඒක ඉච්චර ලාභය සත්කාරය සම්මානය දෙන එකක් නෑ. නමුත් ආධ්‍යාත්ම ජීවිතයේ ඒකාකාර වර්ධනයකට ඒක උදව් වෙනවා. ඒ නිසා විචිකිච්ඡාව අපට නීවරණ මට්ටමේදී දැනගන්න ඕන වෙනවා මේ විචිකිච්ඡාව කියන නීවරණය භාවනාවේදී අපි ප්‍රතිස්ථාපනය කරන්නේ ਵਿਚාරය කියන චෛතසිකේ. ඒක නිසා නීවරණ ධර්ම පහ වෙනුවට ධානාංග පහකින් ඒ නීවරණ ටික ප්‍රතිස්ථාපනය කිරීම තමයි මේ සමත භාවනාවේදී වැදගත්ම වූ තීරණාත්මක උත් කොටස. එතකොට අපි විචිකිච්ඡා චෛතසිකය යමක ඇති හැටිය විකෘති කරන පිළිබිඹුව විනාශ කරන දෙයක් විදිහට දක්වන අතර විචාරය කියන චෛතසිකය යමක ඇති හැටිය පෙන්වන චෛතසිකය වශයෙන් පෙන්වන. ඒක නිසා අපිට භාවනාවේදී අපි විචිකිච්ඡා වෙනකොට ඇති දේ විකෘති වෙන හැටි විචාර චෛතසිකේ එනකොට ඇති හැටිය දැකීම සඳහා මෙහෙවන හැටි කල්ැතුව දැනගන්න වෙනවා. එතකොට මේ ਵਿਚාරය හරි හැටියට කටයුතු කරන්නට ਵਿਚාරයට අනුගමනය කරන අනුබද්ධව ගමන් කළ යුතු චේතනාව සහ මානසිකාර කියන චෛතසික දෙක පෙරමුණු ගන්න වෙනවා පෙරමුණු ගත්තොත් විතරයි ඒ ਵਿਚාරයට නිසිසේ ඒ කටයුත්ත කරන්න පුළුවන් වෙන්නේ ඒ නිසා යෝගාවචරයට ඒ ਵਿਚාරයට නිසිසේ ඒ ඇති හැටි දැකීමට ඉඩ සඳහා ඊට කලින් නියම මානසිකාරය අවශ්‍යයි. අපි ඒකට නියම මානසිකාට යෝනිසෝ මානසිකාරය කියලා කියනවා. එහෙම නැත්නම් සමාහලට හුදු මානසිකාරය කියන චෛසිකයක් තිබෙනවා. ඉතින් අපේ ජීවිතයේ ඊගාව චිත්තක්ෂණයේ ආරම්භය මානසිකාරය අනුව තමයි තියෙන්නේ. මානසිකාර සම්භව මනුෂ්‍යෙක් කියලා හිටියත් අපි ඊගා චිත්තක්ෂණයේ තිරසං වෙන්න ඉඩ තියෙනවා, දේව වෙන්න ඉඩ තියෙනවා, ආර්ය වෙන්න ඉඩ තියෙනවා. කොයි එකට හෝ යොමු ලබා දෙන්නේ මානසිකාරය හැටියට තමයි. ඒ නිසා මේ මානසිකාරේ කාගවත් නීචයට වැඩ කරන කෙනෙක් නෙවෙයි. මානසිකාරේ වැඩ කරන්නේ කාගේ න්‍යාය පත්‍රයද කියලා මොන විදියෙන්වත් හිතන්න බෑ. ඒ නිසා කෙනෙකුට ගොඩාක් ඉගෙනගෙන මේ මානසිකාරයේ අවශ්‍යතන්ට යොමු කරවීමේ ශක්තිය තමයි අපි හිත වඩනවා කියලා කියන්නේ. නැත්තම් සමත ශික්ෂාව කියලා කියන්නේ. ඒ නිසා මේකට භාවනාවට මානසිකාරය කියන වචනය සමානලාවට පාවිච්චි කරනවා. ඒ නිසා මානසිකාර යොමවන අරමුණ අරමුණට යොමු කරන මානසිකාරයේ කියන මේ දෙක එnde end end end end යෝගාවචරය පුරුදු වෙනවා පුහුණු වෙනවා වාසිත යන්න. දැන් මේ භාවනා ජීුණේට දිනුනේ. ඉතින් ඒ සඳහා මානසිකාරයටත් කලින් චේතනා බැලගන්න. ඒ චේතනාව සිල් රකින්නත් ඒ චේතනාව බැලගත් වෙනවා. සමත භාවනාදීත් ඒ චේතනාව බැලගත් වෙනවා. චේතනානුපූරක නැත්නම් මේකට අදිෂ්ඨාන ශක්තිය කියලා කියනවා මේ චේතනාවට. පුහුණුව ඒ අදිෂ්ඨාන ශක්තියෙන් වැඩ කරනකොට මානසිකාරය අවශ්‍ය අරමුණට යෙදවීම එnde end end end වැඩි වෙන එක පෙන්වන්නේ ඊතලයක් එල්ලට විදින්න පුරුදු කරන දුනු ආයෙක් වාගේ එයා එල්ලේ සකස් කරලා තියලා ඊතල අරගෙන ගිහිලා විදිනට විද්දට ආදියට ඒ එල්ලේ තියෙන ලෑල්ලටවත් විද ගන්න බෑ එක්කෝ ඊතලේ මඟ වැටෙනවා එහෙම නැත්නම් එල්ලේ පන්නලා යනවා ඉතින් ඒ නිසා අදාළ එල්ලෙත් අවශ්‍ය වීර්යය දෙක ජලපිලා යම් වෙලාවක ටාගට් බෝඩ් එකට එහෙම නැත්නම් ලෑල්ලට වදින්න පටන් අරගත්තොත් එයාගර ඒක කරන්න පටන් අරගත්ත අදිෂ්ඨානේ පණ ගැන්විලා ධෛර්යමත් වෙලා මම මෙතික් කල් වැරදුනා වැටුණා දැන් නම් එක ඊයක් ඇමිනුනා කියලා සතුටක් එන්න පටන් අරගන්න. එතකොට අර පටන් අරගත්ත චේතනාවත් නැගිටවාගෙන මානසිකාරය එල්ලේ වැඩි වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ යාට නැවත නැවතත් එල්ලෙට තබා ගැනීමෙන් එල්ලෙට වදින ප්‍රවණතාවය වැඩි වෙන්න පටන් ගන්නවා. අන්නේ වැඩි වෙන්න පටන් අරගත්තට පස්සේ හරියටම දැන් ඉංග්‍රීසි කමෙඩි කියනවා නම් බුල්සයි එකටම තියන්න මැද තිත්තටම තියන්න මෙහෙවන්න පුළුවන් ශක්තියක් එන්න පටන් අර ගන්නවා ඉස්සල යන්තම් ටාගට් ලෑල්ලට තියාගත්ත කෙනා එල්ලෙට වෙඩි විදගත්ත කෙනා එන්න එන්න එන්න එන්න හරියට තිතට එල්ල කිරීමේ ශක්තිය වැඩි කරගෙන යනවා අන්න ඒ කටයුත්ත අපි ආනාපානියට සම්බන්ධ කළොත් නැත්නම් ආනාපාන කියන භාවනාවට සම්බන්ධ කළොත් යම් වෙලාවකට යෝගාවචරයා වාඩි වෙලා ඉස්ලාම මම මේ වාඩි වෙලා ඇතුළතට හිත ගන්න ඕනේ මගේ හිත බාහිරවර්ති බාහිරේ රූප ශබ්ද ගන්ධ සිද්ධවන්නේ ඒ නිසා සර්වචනාසපට ඇස් දෙක වහගන්නේ කියලා කියනවා ශබ්ද නැත්තනකට යන්නේ කියලා කියනවා ඒක ලීලා හිත ඇතුළට හරවන්න ඕනේ මම මේ සඳහා චේතනා කරන්න අචේතනිකව කද්දාවත් වෙන්නේ නැහැ. වුණොත් වෙන්නේ බාහිරට දුවන එක තමයි. ඒක නිසා යම් වෙලාවක යෝගාවචරයා එහෙම ගිහිල්ලා එක චිත්තක්ෂණයක හෝ මම දැන් මෙතන කියන තැනට ආවයි කියලා හිතමු. ඒක එච්චරම උත්කර්ෂවත් විදියට හෝ ලොකු සිලිලාරයක් යෝගාවචරයට තේරෙන්නේ නැහැ. මොකද බාහිර එල්ල කරලා පුරුදු තියනවා යෝගාවචරය. දැන් මේ වෙනස තියෙන්නේ එල්ලේ අභ්‍යන්තරගත වීම පමණයි. නමුත් එකම නිපුණත්වය අවශ්‍ය කරන්නේ. බාහිරට යොමු වීම ලෝකායත විෂයන් වශයෙන් සඳහන් කරන අතර අභ්‍යන්තරයට යොමු වීම ආධ්‍යාත්මික වශයෙන් සඳහන් කරනවා. දැන් ආධ්‍යාත්මික ප්‍රകൃතියට ප්‍රകൃති මේ රචනයට අතු බාහිර දක්ෂයකම මෙයා යොදුවට පස්සේ එක චිත්තක්ෂණයක හිටියොත් මම දැන් මෙතන කියලා ඒ යෝගාවචරයට තේනවා මේ විචිකිච්ඡා කඩන්න පුළුවන්. එල්ලේ කියන එක ඇති කරන්න පුළුවන්. අහම්බෙකින් වගේ මට මේක ඇති කරගන්න පුළුවන් කියන මේ විශ්වාසය බණේදී ඒ භාවනා කරන යෝගාවචරයට ධෛර්යය පිණිස ඔප්නම් වල පෙන්වනවා. කුළු ගන්නලා පෙන්වනවා මේක වෙනසක් විශාල වෙනසක් තියෙනවා මොකද මෙතෙක්කල් බාහිරේ අපි එල්ල කෙරුවේ දැන් ඇතුළට තෙල්ල එහෙම කරගෙන ඉන්න ඒක ධෛර්ය කරන්න අපි දැන් විතක්ක චෛතසිකය එහෙනම් දැන් චේතනාවක් හරි මානසිකාරයක් දැන් ඇතුළට යොමු වෙලා තියෙන දල වශයෙන් විතක්ක චෛතසිකය ඒක කියන්නේ හරියට මේ රේඩියෝ එක අර ෆයින් ටියුනින් කියලා එකක් කියන්නේ මේ දැන් ওই FM එකේ නම් එච්චර මම හිතන්නේ තියෙනවා කියලා මීටර කැල්ලුවාට පස්සේ අර ෆයින් ටියුන් කරන්න පුංචි නොබ් එකක් තියෙනවා. ඒ වගේ සුසර කිරීමක් තියෙනවා. මේක සංගීත භාණ්ඩවලත් හරියට තියෙනවා. සංගීත භාණ්ඩයට ඊශ්වරයට ගත්තට පස්සේ අඩික් භාණ්ඩත් එක්ක ඒක සුසර කිරීමට හොක් සංගීතය පිළිබඳ දන්න දැනුමක් අවශ්‍යයි. අනිත් වගේ තමයි දැන් මේ භාණ්ඩය වැඩ කරනවා හරියට මේකට ටියුන් වෙන්න හරියට සුසර කරන්න ඕනේ. අන්නේ සුසර කිරීමේදී මේකට යොදන වචන තමයි ඒකාග්‍ර කරනවා කියන එක ඒකාග්‍රතාවය එකඟ කිරීම සඳහා අපි විතක්ක චෛතසිකේ දැන් මෙහෙවන. එහෙම නැත්නම් අපි කියනවා මනසිකාරය කියන එක විතක්කේ නම් සමාවෙන්න විචාර චෛතසිකේ යොමු හේරවන්න ගියාම දැන් මගේ ඇඟේ මේ වර්තමාන මොහොතේ මෙතන හිත තියෙනවා. ඒක කුළු ගන්නන්න කියන එක වර්ණ ගන්න කියනවා. ඒක අතිවචන දෙන්න කියනවා. යෝගාචරයෙන් අහරන්න ඕනේ නැත්නම් යෝගාවචරයට හේතු ගන්නන්න ඕනේ කොහොමද දන්නේ හිත පිට කියලා නැහැ කියලා කොහොමද දන්නේ ඇඟ ඇතුලේ හිත තියෙනවා කියලා කොහොමද දන්නේ මම දැන් මෙතන කියලා ඉතින් මේ ප්‍රශ්නට උත්තර දෙන්න අපේ භාෂාව අපි හුරු කරලා නැහැ දන්නේත් නැහැ කියන්න දන්නේත් නැහැ ඉතින් ඒක නැවත නැවතත් නැවත නැවතත් කියලා උත්සාහ කරලා බලන්න ඕනේ මේ වෙලාවේදී ශබ්ද ඇහෙනවනම් හිත පිට ගිහින් ඒ වෙලාවේ වේදනා කයේ දැනෙනවනම් මේ කයේ ඉන්නවට කැමති නැහැ දුකක් හිතවිලි එනවනම් හිත පිට ගිහිල්ලා ඉතින් එවනම් අපිට කිතයි මේ වෙලාවේ මෙහෙම ඉඳගත්තාම ඒ මානසික විතක්කේ හරිනම් මානසිකාරේ හරිනම් ඉඳගෙන ඉන්න ඉරියව්ව සැපයි හිත සද්ද වලට ගිහිල්ලා නැහැ වේදනාවලින් පීඩ වෙලා නැහැ හිතවිලි වලින් ප්‍රශ්නයක් නැහැ කියලා දාල සටහනක් හදාගන්න පුළුවන්. ඉතින් ඒ චක්‍රයේ ඒ ඒ සට සැකස්ම අනුව යෝගාවචරය අර වර්තමානයේ ඉන්න චිත්තක්ෂණයේ දිගින් දිගට දිගින් දිගට ගන්න පටන් ගත්තාම චිත්තක්ෂණේ දික් වෙන්න වෙන්න බුද්ධිය වැඩි වෙනවා. තේරෙන ගතිය වැඩි වෙනවා. ඒ තේරෙන ගතිය තර්ක මනස කැමති නෑ ඒකට. නමුත් බුදුජානනාංශයෙන් පෙන්වන හතර බුදු මනස ඒක තමයි මේ පෙන්වන්න හදන. ඒ නිසා හිතට කියන්න වෙනවා මේක අර ඉස්ලාම අකුරු ඉගෙන ගන්න දරුවා ශ්‍රී ලංකාවේ හිටපු එකන අකුරු ඉගෙන ගන්න කැමති නෑ. නමුත් දරුවා ගැන ආගත ගැන හිතලා දෙමාපියෝ කොහොම හරි අකුරට යොමු කරනවා. ඒ වගේ කියන මේ ඇතුළත ගිහිල්ලා මම දැන් මෙතන ඉන්න එක එක චිත්තක්ෂණයක හිටියත් පුදුමාකාර වටිනාකමක් තියෙනවා දෙකක් ඊට වැඩිය හොඳයි තුනක් ඊට වැඩිය හොඳයි හතරක් ඊට වැඩිය හොඳයි කියලා මේක විනාඩිය දෙක තුන එහෙම නතර කර කර ඉන්නකොට මේක සහතික කිරීම සඳහා තමයි ওই ਵਿਚාර චෛතසිකේ පාවිච්චි කරන්නේ මෙහෙම ඇතුළත හිත යොමු කරගෙන ඉන්නකොට මැරිලා නැති බවට ක්ලාන්ත වෙලා නැති බවට නිින්ද ගිහලා නැති බව දන්නේ කොහොමද කියලා බලන්න. දැන් මම මෙතන ඉන්නවා. ඒක සජීවී ක්‍රියාවලියක්. හැබැයි තම ලස්සන දේ තමයි හිතලා කරන කිසි දෙයක් නැහැ. හැබැයි හිතිලා ඉබේ කරන අසංස්කාරික වෙන අචේතනික සිදු වෙන අවිඥානික සිදු වෙන වැඩපිළිවෙල දිහා හිත කවදාවත් දැකලත් නැහැ. හිත මෙතෙක් කල් බැලුවේ මේක කලඹ කලඹ නටව නටව සංස්කරණය කර කර මේ සංස්කාර දිහා බල බල හිටියට දැන් ඇතුළට අරගෙන සංස්කාර වලට සංස්කරණය නොකර ආලවට්ටම් නොකර මේ ස්වභාවයෙන් යන ගලනේ දිහා බලන්න. ඉතින් මේකට දෙන්න තියෙන වචන තමයි භවය කියන්නේ. මේකට දෙන්න තියෙන වචනේ තමයි පණ. මේකට දෙන වචනේ තමයි පැවැත්ම. ඉතින් අපි තමන්ගේ සක්‍රීය සම්බන්ධතාවකින් තොරව ඇති වෙන පැවැත්ම ලොකු ආධ්‍යාත්මික දෙයක් විදිහට යොමු කරවන්න ආද. යොමු කරපුවා හිත කියනවා මේ නිකන් හිස් සහස දිහා බලා ඉන්න වගේ මොකක්වත් එල්ලන්න දෙයක් නැහැ මේ අල්ලගට දෙයක් නැහැ. ඒ නිසා ඒ ඒ කලකොල වෙන හිත ඒ අල්ලාතීම සඳහා කියනවා මේ ප්‍රාණීය පැවැත්වීම සඳහා භවයේ පැවැත්වීම සඳහා නැතුවම බැරි අත්‍යන්ත වූ අඩුවෙන්ම හෝ කෙරෙන්න ඕනේ ආනාපානේ දැකීම මේ බව ඉන්නා මොහොත වර්ණ ගන්න පුළුවන් එක ක්‍රමයක් තමයි. නිසා සමහර විටක පේන දෙයක් තියෙනවා. පේනවනම් ඒ ආස්වාද ප්‍රසවාස දෙක මම දැන් මෙතන කියන එක වෙනුවට ප්‍රතිස්ථාපනය කරන්න අරමුණක් විදිහට ගන්න. අනිවල මේ ඒ ආස්වාද ප්‍රසවාස දියා ඇති වෙන ආස්වාදය පාස ඇති වෙන ප්‍රසවාසය දියා බලා ඉන්නකොට ඉන්නකොට විතක්කේ නැත්නම් මනසිකාර විතර නෙවෙයි විචාරය යොදවන්න කියනවා කොහොමද දන්නේ ආස්වාස වෙනකොට ආස්වාසය මේ වෙන්නේ කියලා. කොහොමද දන්නේ ප්‍රසවාස වෙනකොට ප්‍රසවාසය වෙන්නේ කියලා. හරියට ආස්වාද ප්‍රසවාස දෙක සම්පූර්ණ වෙනස් ක්‍රියාවලිය දෙකක් එක එකක් පාසා ඒ ඒ වෙලාවේ රස බලනවා කියන එකයි සාමාන්‍ය අටුවා පාවිච්චි කරන්නේ. ඒ රසයට යොදුනනම් අපි අර මානසිකාර්ය හරහා ਵਿਚාරය යොදවනවා. දකින දකින අරමුණක් අතගාලා බලලා රස බලලා මේක ආස්වාසයමයි. ඉතින් මේක ලස්සනට ඒක කියුණා ලොකු සංසින්න වෙලාදී එතනම යටි ලියන්නේ කිව්වා යෝගාවචරයට වැටෙනවා කියලා ප්‍රස්වාසය නෙවෙයි කියලත් වැටෙනවා. මේක ආස්වාසයමයි ප්‍රස්වාසය නෙවෙයි. ඕන එක තව වර්ණ ගන්න පුළුවන්. ඒක සද්දයක් අහනවා නෙවෙයි. වේදනාව විඳිනවා නෙවෙයි. හිතවිල්ලක් නෙවෙයි ආශ්වාසයමයි. එනේ මේකයි විචිකිච්ඡාව නැති බවට ලකුණු. මෙහෙම නැතුව මේ ආශ්වාසය ඉන්නකොට මට ආශ්වාසය දන්නෙත් නැහැ ප්‍රශ්වාසය දන්නෙත් නැහැ සද්ද ඇහෙනවත් දන්නෙත් නැහැ හිතවිලි එනවත් දන්නෙත් නැහැ කියලා මේක අවුල නම් ගැටලු සහිත නම් විචිකිච්ඡාවට ගොඩාක් ඉඩ එනවා. ඒ නිසා මේක විචිකිච්ඡායිත නැති වීමට වැටකටළු බඳිනවා වගේ කියනවා මේක ආශ්වාසයමයි ප්‍රශ්වාසය නෙවෙයි. සද්දයක් නෙමෙයි වේදනාවක් නෙමෙයි හිතවිල්ලක් නෙමෙයි කියලා. මෙන්න මේ විදිහට එක ආස්වාසයක් අපිට වෙන් කරලා අල්ල ගන්න පුළුවන් වුණොත් එක ප්‍රසවාසයක් මේ තොගෙන් වෙන් කරලා අල්ල ගන්න පුළුවන් වුණොත් එදා ඉඳලා විතරයි අපිට ඒක හදාරන්න පුළුවන්. එහෙම පොදුවේ තියෙනකන් ඝන සංඥාවේ තියෙන තාක්කල් කිච්ච ගණේ තියෙන තාක්කල් අල්ලන්න බෑ. මේකට මේක විචතර කිරීමේදී මට මතක් වුණා මේක නවීන විද්‍යාවේදී මේ විදියට කොටු කිරීම සීමා කරලා එකක් අවබෝධ කිරීමෙන් ඒක පිළිබඳ විශාරදත්වය විනිවිද දකින්න ගතිය සම්බන්ධයෙන් ওই විෂ බීජවලදී කෙරිච්ච පළවෙනිම විදියේ අහම්බයක් මට මතක නැහැ ඒ විද්‍යාඥගේ නම මොකක්ද කියලා එයා මේ ජලයේ තියෙන අපද්‍රව්‍ය අන්වීක්ෂයකින් බල බල ඉඳලා තියෙනවා ඒකට දැකලා තියෙනවා අජීවී සජීවී විෂ බීජ ඇට බැලවෙන්න පුළුවන් බීජ හෝ විස දේවල් මේ ශරීරේ පේනවා ප්‍රകൃතියට පේන්නේ නැහැ. ඒ නිසා අන්වීක්ෂයකින් බැලීම ජලයේ සෞඛ්‍ය සම්පන්න භාවයට ඉතා වැදගත් බව මේ පුද්ගලයා දැකලා තියෙනවා. දැකලා බලාගෙන ඉන්නකොට උගාක් වෙලා බලාගෙන ඉන්නකොට සමහර අංශු දෙකට කැඩෙනවා. සමහර අංශු කැඩෙන්න දිගට තියෙනවා. ඒක ඒකට තේරෙනවා මේ කැඩෙන්නේ නැති අංශු නම් ජීවි. මේ කැඩෙන අංශු ජීවි. ඒකට යාට සිද්ධ වුණා ඊට වැඩිය ලොකු මේ ලොකු කරලා බලලා ඒ සජීවී අංශ අඳුර ගන්න. අඳුර ගන්න බලනකොට ඒක ඇතුලේ ගොඩාක් ඒ වගේ කැඩි කැඩි අනේවා තියෙනවා. ඉතින් ඒ නිසා ඒක හරි ලොකු උනන්දු කර කාරකයක් වුණා. නමුත් ඒක පිළිබඳ වැඩි හැදෑරීමක් කරගන්න බැරි වුණා. ඊට පස්සේ මෙයා කරේ ඒ වගේ විස බීජ සහිත ජල බිඳුවක් කරන මයික්‍රොස්කෝප් එකකින් අන්වීක්ෂණය බලන ගමන් ආසුත ජලයේ බිඳුවක් තිබ්බා ළඟින්. ආස්දරල් තියලා මේක විස බීජ නෑ කළු තිත් නෑ බෙදෙන ගතියක් නෑ අරකේ බෙදෙනවා. එයා කිරුවේ ඒ දෙක මැදින් පින්සලකින් පුංචියට දෙක යා කරා. යා කරපුවාම එක විස බීජයක් අර අපිරිසිදු ජලයේ ඉඳලා පිරිසිදු ජලයට ගිය ගමන්ම මැද තියෙන පාලම කඩලා දැම්මා. දැම්මට පස්සේ තනි විස බීජය එක බැක්ටීරියාවක් බෝ වෙන්න පටන් ගත්තා. එතන ඉඳලා එයා හරියට අවබෝධ කරලා කිව්වා මේක විනාඩි ගානකද දෙකක් වෙනවා. මෙච්චර ගානකදී හතරක් වෙනවා. මෙන්න මේ විදිහේ ජීවන චක්‍රයක් තියෙන්නේ. මේක මේ විදීමෙන් හැදෙන දෙයක්. එහෙම නැතුව මේ මෞපිය සංසේචනෙන් ඇති වෙච්ච යුක්තානෝකෙන් එන එකක් නෙවෙයි. මෙන්න මේ විදිහේ විශාල තොරතුරු දෙක කල්ලන් පටන් ගත්තා මේ විෂ බීජ කොටු කරපු දාස. එදා ඉඳලා මේ මයික්‍රෝබයොලොජි කියලා එහෙම නැත්නම් ඔය රසායන විද්‍යාව ඉතා විශාල ශාස්ත්‍රයක් පටන් අරගත්ත තනි එකා කොටු කරපු දාසෙ. කොටු කරනකම් විශාල ජලයක මේ විස බීජ වැඩෙද්දී විද්‍යාඥයෙකුට කිසිම පූර්ව නිගමනයකට එන්න බෑ කොටු කරන්න බෑ. ඒ නිසා මේක කොටු කරනවා කියන එක ඒ විශේෂීෂ්ඨ ඉතාමත් වැදගත් වැඩක් අපි ආශ්වාසයක් කොටු කරනවා. ප්‍රශ්වාසයක් කොටු කරනවා. හැබැයි මේ අපි ඉගෙන ගන්න විචිකිච්ඡාට සාපේක්ෂව. විචිකිච්ඡාට සාපේක්ෂව කියන්න තියෙන්නේ ආශ්වාසයක් ආශ්වාසයක් බව දැනගෙන ප්‍රස්වාසයේ මේකල දැනගන්න දැනගන්න ලැබෙන මේ විතක්ක, ਵਿਚාරය, ਵਿਚාර බුද්ධිය ඒකාන්තයෙන්ම දෙගිඩියාව කපලා හරිනවා. දෙගිඩියාට ඉඩක් නැති කරලා මේ ආස්වාසයමයි කියලා. ඒක හොඳට මතක තියාගන්න මේ ආස්වාසය කියන්නේ නිවන නෙවෙයි. ඒකම ਵਿਚාරය කියලා කියන්නේ නිවන නෙවෙයි. ඒ වගේම මේ විචිකිච්ඡාව කඩාවින්ද හැරීමේ කුළුගඩි පහරවල් අපි හිමීර දෙන්න පටන් අරගන්නවා. මෙන්න මේ විදිහට එනේ පුළු පුළුවන් වෙලා මේක ආශ්වාසය මේක ප්‍රශ්වාසය කියලා බල බල බල බල යනකොට ඒ යෝගාවචරයට ඒ සඳහා ප්‍රධානම චෛසික දෙකක් අපි අර කලින් කියපු චේතනාව සහ මනස්කාරය වගේම සතියත් වීරියත් අනිවාර්යයෙන්ම උදව් කරන්න ඕනේ මොකද මේ විදිහට ආශ්වාසයක් බැලීම ප්‍රිය එළවන දෙයක් නෙවෙයි මේ විදිහට ආශ්වාසය බැලීම එතන එතන වාසි දෙන එකක් නෙවෙයි ලාභ සත්කාර සම්මාන දෙන එකක් නෙවෙයි ඒ නිසා මේක විශාල ගමනක ආරම්භයේ අතනෑර මේ ගමන යන්න ලොකු වීර්යයක් අවශ්‍යයි. ඒ වගේම එකම අරමුණක රචනයේ දිගේ ගමන් පෙත දිගෙන් පවත්වන සතිය අවශ්‍යයි. ඒ නිසා යෝගාවචරයෙන් එහාට ඒ විදිහටම එනේන ආස්වාසේ එනේන ප්‍රස්වාසේ දිගින් දිගට බල බල බල බල ආස්වාසය පාස ආස්වාසිත ආවේනික වූ ඒකටම පෞද්ගලික වූ ගති ස්වභාව ලක්ෂණ දැකීම ප්‍රඥාගතික චෛතසිකයාගේ ප්‍රඥාසය ගතික යෝගාවචරයේ හැටි. සමහරුන්ට මේක තේරෙන්නේ නැහැ. සමහරුන්ට මේක රසත් නැහැ. හැබැයි ඒ කට්ටිය භාවනාවට අභව්‍ය නැහැ. ඒ කට්ටියට සමතේ හරහා යන්න පුළුවන්. මේ විචිකිච්ඡාව ගැන කතා කරනකොට ඒක ප්‍රඥාගතිකව කඩන්න ඕනේ. ඒ ප්‍රඥාව ඊ타මත්ම ආරම්භයේ පටන් අරගන්නේ මේ විචාර චෛතසිකේ හරහා විචාරේ මොකද්ද අරමුණු පරිච්ඡේද ඥානය කියලා මේකට කියනවා වෙන්කොට දැනගැනීම. මේක විශාල ශිල්පයක්. මේකටම තවත් මම නිදර්ශනයක් කියන්න කැමතියි. අපේ අතේ කුණු තෙල් ගෑවෙනවා කියලා જાතියක් තියෙනවා. අපි පාවිච්චි කරන ලේන්සුවේ තෙල් කුණු ගෑවිච්චාම ඒක වතුරෙන් කොච්චර හේරුවත් කදාකත් නැහැ. නමුත් පසු කාලේ හොයාගත්ත මේ සබන් කියන එක. මේ සබන් වලින් කරන්නේ ඒ කුණු අංශු දෙකක් අතර මැද සෙවල පට්ටලයක් පට්ටයක් හදනවා. එතකොට කුණු අංශු දෙකට එකතු වෙන්න බෑ. ඊට පස්සේ වතුර දාපු ගමන් කුණු අංශු ගැලවිලා යනවා. මේ කුණු අංශුල ස්වභාවය තමයි එකට එකට ඉන්නකොට කට්ටිය කුණට කුණ බැඳුනට පස්සේ වතුරට වැඩි ජය ගන්නවා. ආබන්දනේ හරි සරයි. නමුත් කුණු අංශේ කුණු අංශෙන් සබන් හරහා සෙවල පට්ටයක් වෙන් කරපු ගමන් ඒ ආබන්දන ශක්තිය වතුරට වැඩි දුර්වල වෙලා කඩලා යනවා. ඒ නිසා සබන් දාන්න නැතුව තෙල් කුණු අයින් කරන්න බෑ. සබන්දාපුව වෙන්නේ මොකද්ද? එක එක අංශුව කොටු කරනවා. කාබනික අංශු එක එකක් වෙන් කරනවා. වෙන් කරුවට පස්සේ ඒව අතර තියෙන සමූහය කඩනවට පස්සේ වතුරෙන් හොදලා යනවා. ඉතින් ඒ කුණු අයින් කරන්න අපි ඒ කුණු දෙක මැද ඡේදස්තරයක් හදනවා. සබන් කරා. අන්න ඒ වගේ තමයි මේ විචිකිච්ඡාව එක දිගට පවත්වන සම්ත්‍තිය කඩන්ඩ වරින් වර මේ ආස්වාසය කියලා ආස්වාසය පිළිබඳව විචාර බුද්ධිය ඇති කරගන්න. ප්‍රසවාසය පිළිබඳ વિચાર බුද්ධිය ඇති කළා අර සංකීර්ණ කඩන. කඩ කඩ කඩ කඩ හැබැයි ඒ කඩලා කැඩුවට මොකද ඉවර වෙච්ච ගමන් ආයෙ විචිකිච්ඡාව නගිනවා. එහෙම එහෙම කඩ කඩ කඩ කඩ යනකොට එනේන ආස්වාසේ එනේන ප්‍රසවාසයේ ස්වභාව ලක්ෂණ පෞද්ගලික ලක්ෂණ වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න අර විචිකිච්ඡාවේ බල බිඳිලා අන්තිමට ඒ යෝගාවචර විනාඩි 10 15 ආස්වාස් ප්‍රසවාසයේම ඒ හැඩතල දකිමින් දිගට දිගට යන්න යන්න යන්න යන්න සමහරලාට පේනවා විනාඩිය දෙක විචිකිච්ඡාව ඇත්තෙම ඒ විචිකිච්ඡාව නැති වෙච්ච ගමන් ඒ හිත විචිකිච්ඡා රහිත හිත අර කාන්තාරයක් එගොඩ වෙච්චාම තියෙන සාන්තිය කියන එක දෙනවා. කාන්තාරේ ඉන්නකොට තියෙනනේ මම අත්තරවන් වෙලා මොනව වෙනවද දන්නේ නැහැ කියලා විචිකිච්ඡා නැතුව සාන්තියක් එන්න පටන් අර ගන්නවා නිකන් ക്ഷേම භූමියක් දැක්කා වගේ. එහෙම නැත්නම් Taman අර වතුර බල බල මඩ මුණ බල බල තිබුණ වතුර කඩේ තිබුණ කහට ගති මඩ ගති නැතුව ආය හොඳට පේන්න පටන් ගන්නවා. මේ නිසා ආනාපානේ කවදාකවත් නොදැක්ක පුදුමාකාර තොරතුරු වගේක් පේන්න පටන් ගන්නවා. ඒක සිද්ධ වෙන්නේ ඔය රස්සං ආස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති කියලා විදිහට ආස්වාද ප්‍රසවාස හොඳට සංසිඳනකොට සබ්බකාය පරිසංවේදී කියලා පදයක් බුදුහාමර හඳුන්ලා දෙනවා ආස්වාද ප්‍රසවාස මුළුල්ලම කවදාකවත් නැති විදිහට පේන්න පටන් ගන්නවා. පටන් ගන්නකොටම ආශ්වාසය මෙහෙමයි, නාස්පුඩු පුරවාගෙන ගිහලා යුගිය වෙන්නේ මෙහෙමයි. පටන් ගන්නකොට ප්‍රශ්වාසය මෙහෙමයි, නාස්පුඩු පුරවාගෙන ගිහලා පේන්නේ මෙහෙමයි කියලා එකම දේ නැවත නැවත බලනකොට මෙතෙක් නොදැක්ක පැතිකඩ රාශියක් පේනවා. ඒක විචිකිච්ඡා නැතිකමේ සූරකම එතකොට බාහිර තියෙන සද්ද වේදනාවල හිතවිලි කරදර නැතිකම විචිකිච්ඡාවෙන් ලැබෙන ලාභේ අර සාන්තියක් සහංගලියක් යෝගාවචරයට තේරෙන පටන් ගන්නවා. ඒ සහංගලිය සමත විදර්ශනා දෙකේදීම ලැබෙනවා. මෙතනදී සඳහන් කරන්නේ විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතා කියන ධානාංග පහේ ਵਿਚාරය අපට කර දෙන කලෙලි කිරීම තමයි. අන්නේ ਵਿਚාර බුද්ධිය දිගට පවතින තාක්කල් ඒ යෝගාවචරයට අරමුණත් එක්ක සමීප සම්බන්ධතාවය වැඩි වෙන්න පටන් ගන්නවා. දුර ඉඳලා බලන හිටපු දෙයක් ඊටාම ලඟ වෙලා, නිච්චර දීලා, එබිලා, ආසන්න උච්ඡන්නව බලන්න වගේ ආනාපානෙ බලන එක ආනාපානෙ දකින්නවා ඉම්බීම හැකිලින් බලන එක ඒක දකින්නවා ඒ වගේම සක්මන් කරනකොටත් හොඳට සක්මන්ට හිත යොදුනට පස්සේ කවදාකවත් තමක් මෙතෙක් නොදැක්ක පුදුමාකාර මේ ශරීරයේ තියෙන ආශම බර ගති පය බර එකින් එකට මාරු වෙන හැටි හැරෙනකොට කොහොමද කරන්නේ කන්දක් නැගිනකොට කොහොමද පල්ලමක් පහිනකොට කොහොමද කියලා යන්ත්‍රය පිළිබඳව පුදුම තොරතුරු ටිකක් දෙන්න පටන් ගන්නවා මේ හැම එකකින්ම ඇතුළත විශ්වාසය වැඩි වෙන අතර හිත නන්නත්තර කරන විචිකිච්ඡාවට ඉඩ නැති වෙලා. මේ විදිහට සමතයෙන් යම් වෙලාවක කාන්තාරේ ඉක්මව ගන්න පුළුවන් වුණොත් පිළිමිබව හරියට දැක් ගන්න පුළුවන් වුණොත් ਸਰවචනංශේක සමාහිතෝ භික්කවේ යථාභූතං ඥානාති පස්සති කියලා හිත යම් වෙලාවක විචිකිච්ඡාදී ධර්ම වලින් අයින් වෙච්ච ගමන් ඇති හැටිය දැක ගැනීමට නිකන් ත්‍රිමාන රූපයක් දැක්කා වගේ දැන් තියෙන තාක්ෂණයේ ටෙලිවිෂන් වල ඒ ද්විමාන රූපයේ පෙන්වීම රූපවාහිනිය කිව්වා. ඊට පස්සේ දැන් ත්‍රිමාන රූප පෙන්වනකොට හරිට වැඩිය හපීම විචිතුරුයි. ඒ වගේ Tamanට ගැඹුර පේන්න පටන් ගන්නවා. සිද්ධියක ගැඹුර ඒක අපි ඔය සිව්පිලිසිම් ව්‍යාකරණ කතා කරන වෙලාවේදී අර්ථ ධම්ම දෙකම පේනවා. භාවනා නොකරපු මනසට අර්ථය දැනෙනවා. අර්ථය කියලා කියන්නේ සල්ලි. පේන්නේ සල්ලි විතරයි. භාවනා නොකරව මනස දකින්නේ සල්ලි විතරයි. අර්ථ ශාස්ත්‍රයේ තේරෙනවා. ඒක උප්පත්තියම තියෙන එකක් අප්පා ඔකට මේ විභාග කරන්න ඕනේ නැහැ. ලාභයට වාසියට වැඩ කරනවා කියන එක උල් ගහේ කට උල් කරන්න ඕනේ නැහැ. අර්ථේ පේනවා. හැබැයි යාට මේ මතු පිට විතරයි පේන්නේ සමාධිය ඇවිල්ලා ඒ විචිකිච්ඡායි ධර්ම අතුරට පස්සේ ඒක තුන ධර්මයේ පේන්න පටන් ගන්නවා ගැඹුර. ඒකට අර්ථ ධර්ම දෙක දකින්න කෙනාට ඇස් දෙක තියෙන මිනිහයි තනිය ඇහි තියෙන මිනිහාගේ නිදර්ශනය තමයි ਸਰවචන්සෙ පෙන්වන්නේ. තනිය ඇහි තියෙන මිනිහට පේනවා හැබැයි ෆ්ලැට් සර්වස් එකේ පෙන්වන්නේ. ඇස් දෙක තියෙන මිනිහට ගැඹුරු පේනවා. ඇස් දෙකම මතු කරන්න නම් ওই නීවරණ ටික අයින් කරගන්න. ඒක නිසා මේ බුදුම පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියන්නේ සිද්ධියක් දිහා හරියට බලන්න නම් ඒ වෙනසහා නීවරණ අයින් කරපු හිත දැනගෙන තියෙනවනේ හිතෙන් පස්සේ තමයි ලෝකෙ දිහා බලන්න පුළුවන්. නිසා මොනම දෙයක් හරව විනිශ්චය කරන්න ඉස්සර වෙලා හිත පිරිසිදු වෙලා නැත්තම් හොඳට මතක තියාගෙන ඉන්න සාක්කිය ඇහෙන්නේ අන්තභාගයට කොර වෙලා විනිශ්චයත් අන්තභාගයි කොරයි ඒක නිසා ඔක්කොමලා මේ යන්ට පාරක් තියේදී ඇස් හොඳට පෙනෙද්දී චිම බැදිවල යන්නේ මම්මුලා වූ එකකසේ වගේ අපි හදිස්සි වෙලා විනිශ්චය කරාට ඒ විනිශ්චය කරන්නේ සමාහිත හිතකින් නෙවෙයි නම් ඉතින් දෙයයන්ගේ පිට තමයි බුදුන්ගේ සරණක් හම්බ වෙන එකක් සැකයි. දෙයයන්ගේ පිට එතකොට දෙයයන්ාසේ බොහොම බලවත්ව ක්‍රියාත්මක වෙනවා. වෙන කරන්න දෙයක් නැහැ. ඉතින් දෙයියෝ මොන බලාපං කියන එක තමයි කියන්නේ. හැබැයි බුදුහාමුදුරට නම් එන්න බැරුව යනවා. මොකද මේ තරම් කණ්ණාඩියක් දීලා තියෙදි ඒක විසි කරලා හදිස්සියට අර තක්කමුකු තීන්දුවට එළඹෙනවා. ඉතින් ඒක නිසා අද ලෝකෙ දිහා බලනකොට විනිශ්චය කරන්න ඉන්න වැදගතුන් කොච්චර අසමාහිතද කියලා. ඕනනම් අසිකිත්තයි අසිකිත්තයි කියන වචනේ පාවිච්චි කරත ඒක අසිකිත්තයි කියන වචනේ ගම් වල පාවිච්චි කරන්නේ හොඳ එකක් නෙවෙයි. අසිකිත්තයි කියන්නේ අසික්ෂිත්තයි. ශික්ෂා කරුක නැහැ. එතකොට එන්නේ විනිශ්චය අසිකිත්තයි. එනිසා අද ලෝකේ තියෙන එහෙම විනිශ්චය. හැබැයි හොඳට මතක තියාගන්න ඒක වෙනස් කරන්න බුදුරජාණන් වහන්සේත් දඟලන්නේ කරන්න බෑ. හැබැයි එහෙම විචිකිච්ඡා සහිත ලෝකක විචිකිච්ඡා සහිත විනිශ්චය අරගෙන විචිකිච්ඡා සහිත පාලන සිද්ධ වෙන බව දකින්න පුළුවන්කම පුද්ගලිකව තියෙන එක නැතිකරන විචිකිච්ඡා සහිත බලයකට නැහැ. තමන්න පුළුවන් ඕන වෙලාවක මේක තියෙන්නේ වික්ෂිප්ත මනසකින් දුවන ලෝකයක් කියලා දැක ගන්න පුළුවන්. තමනුත් දැක ගන්න පුළුවන්, බාහිරියත් දැක ගන්න පුළුවන්. ඒ හොඳටම ඇති නිවන් දකින්න. ලෝකේ විචිකිච්ඡා නැති කරන්නත් බෑ. ලෝකේ ජීන අසම්භාවකම නැති කරන්නත් බෑ. ඒක බුදුරජාන් වහන්සේවත් කරේ නැහැ. නැත්නම් කේක් කරන්න කිව්වා කොච්චර විචිකිච්ඡා සහිත ලෝකයක් හිටියත් උඹ දන්නවනම් මේක උඹෙත් වැඩ කරන්නේ ඕකයි බාහිරෙත් වැඩ කරන්නේ ඒකයි උඹ විචිකිච්ඡාව දැකපු දවසේ ඒ ලෝකේ තියෙන නපුර උඹට බලපාන්නේ. උඹ සම්පූර්ණ ආරක්ෂාවක් තියෙනවා කියලා. ඒ නිසා සමාහිත හිතට ඇතුළ පිට දෙය දකින්න පුළුවන් වෙන්නේ හරියට දිය කඩේ හරියට මූණ පේන්න මූණ දකින්න පිළිඹුව හරියට දකින්නවා. විචිකිච්ඡා විශේෂයෙන් පෙන්නනවා ඒක පැන්නුවාට පස්සේ නැත්තම් ඔය කාංකා විතරන විසුද්ධියේදී කාන්තාරකෙන් ගොඩ වුණා වගේ හවුහරණක් තියෙනවා. මේක සමහර විටක බණහනකොට වෙනවා. ඒ නිසා ධර්මදේශනානුසංශ ගැන කතා කරනකොට බණක් අහනකොට සඳහන් කරලා තියෙනවා අසුතං සුනාති සුනා සුතං පරියෝදපේති කාංකං විතරති කියලා. ඉතින් පැවතිච්ච තිබුණ යම් යම් සැක සංකා ඉබේම බණපදේ ඇහෙනකොට හැබැයි ඊට කලින් මේ ඒවා හැප්පිලා විචිත්තම වශයෙන් කල්පනා කරලා තියෙනෝනේ. පණබදී එක පාට ඍජු වෙලා අන්තර් සම්බන්ධතා හරහා පැටෙන්න පටන් ගන්නවා. ඒ නිසා සමහරු බණ අහන කොටත් නිවන් දකින්නවා. අර ගැටේ ලිහෙනවා එක පාටම ඍජු සම්බන්ධතාවයේ පේන නිසා දිට්ඨි ඍජු කරවති දෘෂ්ටිය ඍජු වෙනවා. එතකොට හිත පිපිලා එනවා. චිත්තවනස පසීදති කිය. ඉතින් ඒක භාවනා කරනකොටත් මේ සමත භාවනාවේදී යම් වෙලාවක විචිකිච්ඡාව දුර්විච්ච ගමන් ඒ ගුරුවරයා කරේ යන ශ්‍රද්ධාව බුදුජානන් වහන්සේ කෙරෙන ශ්‍රද්ධාව ධර්මයේ කෙරෙන ශ්‍රද්ධාව සමහර විත්තක වරද්දාගත්තොත් ප්‍රේම සම්බන්ධයක් වෙන්නත් ඉඩ තිබේ. භාවනාදී නිසා ගුරුවරට පරිස්සම් වෙන්නයි කියලා තියෙනවා. සමත භාවනා කරුවට පස්සේ මේ මනුස්සයාට ඇති වෙන අර කාන්තාරේ ඉගොඩ වෙච්ච ගමන් මොනවා හරි බදා ගන්න. සමහරව ආගම ධර්මෙත් හයියෙන් බදා ගන්න. ඉතින් ඒ නිසා එතන විචිකිච්ඡාව ඉගොඩ කරාට තම ප්‍රඥාව ඇවිල්ලා. අර ඇතිවෙච්ච ශාන්තිය උඩ විශාල ආකර්ෂණ ශක්තිය ඇති වෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඒ විචිකිච්ඡාවෙන් ගොඩ ඇවිල්ලා ඇති වුණා වූ මේ අනවශ්‍ය මේ කියන්නේ ඇදහිය නැති දෙයක් කරපවා ඇදහෙන ගතිය හෝ නැත්නම් Tamanට උදව් කරපෙන්නා පිළිබඳ අධිතක්ෂීරවටපත් වෙලා වැඩ කරන ගතිය නැත්නම් Taman ලබාගත් ඒ ධ්‍යානය පිළිබඳව අධිතක්ෂීරවටපත් කිරීම ඒ වගේ දේවල් නිසාත් යම් කිසි කහටක් නපුරක් ඉතුරු වෙනවා. ඒක නැති කිරීම සඳහා අවශ්‍ය වෙනවා විපස්සනා භාවනාව නැත්නම් අර විචිකිච්ඡා නැති හිතේ නැත්නම් සමාහිත හිතේ ඇති හැටි දකින හිතේ ප්‍රඥාව මේකට දාලා විචිකිච්ඡා නැතිකම නිසා ඇතිවෙච්ච විදර්ශනා උපක්ලේශ කපල හරින එක සතිය සහ සම්පජඤ්ඤ දෙක අතර තියෙන ගණිතිනෝ තමයි සතිය හොඳට තහවුරුනාට පස්සේ සම්පජඤ්ඤයේට නිසිසේ අලුත් ඇහැකින් මේ සංසිද්ධිය දිහා බලලා නැවත පුනරාවලෝකනයක් කරලා සලකා බලලා බුද්ධ ආදී උත්තරමයන් වහන්සේලා මේ වගේ දේවල් වලදී මේ ලාභ සත්කාර සම්මාන සිලෝක વિશે පැත්තක තියලා නිවන් વિશે නිවන් දකින්න વિશે නැවත නැවත මතක් කරලා දීම සඳහා අනිවාර්යයෙන්ම ඒ සමාහිත හිතට ප්‍රඥාව ඇතුල් කරන්න ඕනේ බව නිසාම ඒ විචිකිච්ඡා චෛසික දිගේ කතා කරන යනකොට නීවරණ මාර්ගයේ නීවරණ මට්ටමේ විචිකිච්ඡා නැති කරාට පස්සේ විචිකිච්ඡා චෛතසිකය මුලමදාග වශයෙන් දැකීමට වෙනමම මේ ඇතිවෙච්ච Java හරහා ගැම්ම හරහා යෝගාවචරය කළ යුතු ශික්ෂණයට ප්‍රඥා ශික්ෂාව කියලා කියනවා. මෙතෙක් ප්‍රඥා ශික්ෂාට එනකන් යෝගාවචරය විචිකිච්ඡාව දැක්කේ ආවරණ ධර්මයක්, නීවරණ ධර්මයක් කෙලෙසක් කියලා. නමුත් විපස්සනාදී නීවරණය මේ විචිකිච්ඡාව භාවනා අරමුණක් වෙනවා. භාවනාවට ගොදුරු කරගන්නවා. මේක භාවනා දියුණු කිරීමට අමුද්‍රව්‍යයක් කරගන්න. ඒ නිසා විචිකිච්ඡාව කෙරේ තිබුණ කහට ගතිය, නපුරු ගතිය වෙනකොට විචිකිච්ඡාව අමුද්‍රව්‍යයක් කර ගැනීම තමයි ඒ නිසා නීවරණ ධර්ම කියන පද දෙක එකතු වෙනවා. මෙතෙක් කල නීවරණ දැක්කේ අධර්ම විදියට. සත්‍යපත්තහනදී ධම්මානුපස්සනාදී නීවරණ ධර්ම බවටපත් වෙනවා. හැබැයි හොඳට මතක තියාගන්න ඉතින් යනකොට යෝගාචර සම්නද්ධ වෙලා තියෙන්න ඕන ආයුධ සහිත වෙලා තියෙන්න ආයුධ ගාලා තියෙන්න. එතෙන්ද කියලා සන්නානේ වැඩ ගන්නත් බෑ ආයුධ ගන්නත් බෑ. නිසා යම් වෙලාවක යෝගාචර තමන්ගේ සීලය පිළිබඳව සෑහෙන අදිෂ්ඨාන ශක්තියෙන් ගිහිල්ලා නීවරණ මට්ටමට මට විචිකිච්ඡා නැත කරන්න පුළුවන් කියන විශ්වාසය ආවට පස්සේ දෙන අභියෝගය තමයි විචිකිච්ඡා චෛතසිකය අමුද්‍රව්‍යයක් කරන අරමුණක් කරගෙන නිමිත්තක් කරගෙන සතිපට්ඨානයකට මුල් කරගන්නේ. ඒක කිසිම කෙනෙක් ඒ කියන්නේ <clears throat> ඔය ඉතිසර තිබුණ කොටස් යම් යම් ප්‍රමාණයකට ਸਰවඥන්සේ පහළ වෙන්නේ ඉස්සල ලෝකේ පහළලා තිබුණා. නමුත් මේ නීවරණය මෙතෙක් කරදර කරපු නීවරණයම භාවනාවට අරමුණක් කර ගැනීම පිළිබඳව ඒ විප්ලවීය දැක්ම කදාකත් ਸਰවඥාන්සේ අර වෙන කෙනෙක් දක්වලා නැහැ. ඒක නිසා ඒ ධර්මානුපස්සනා කොටසේ සතිපට්ඨාන භාවනාවේදී සාන්තිමේ අජ්ජත්තම් විචිකිච්ඡං අත්තිමේ අජත්තම් විචිකිච්ඡාවති පජානාති කියලා තමන්ගේ හිත දෙගිඩියා බවට පත් වෙච්ච වෙලාවක තමන්ගේ හිතට පිළිඹුව හරියට නොපෙනෙන වෙලාවකට කාන්තාරකම තනුණා වගේ අසහනයටපත් වෙච්ච වෙලාවක තීරුම් අරගන්නවා මේක තමයි විචිකිච්ඡාව කර දෙන කෘත්‍යය. මගේ හිතට විචිකිච්ඡාව ඇවිල්ලා මේ චිත්තක්ෂණේ විචිකිච්ඡාව තියෙනකොට මට දැනෙන වෙහෙස මේකයි. මගේ හිත මේ මේ විදිහට නොමකට යොමු වෙනවා කියලා විචිකිච්ඡා විචිකිච්ඡා වශයෙන් දැක ගැනීම ඒ ධම්මානුපස්සනා කොටසදී බුදුජානන්සේ පෙන්ලා දෙනවා. එතකොට මේ යෝගාවචරයට හම්බෙන වාසියක් විදිහට පෙන්වන්න පුළුවන් විචිකිච්ඡාව මේ විදිහට කාන්තාරක තනකරා වගේ වද දුන්නට විචිකිච්ඡාව ප්‍රකෘතිය විකෘතියක් පාටපත් කරලා දුන්නට ඒ යෝගාවචරය සීලය බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයේ කෙරෙහි ඇති ශ්‍රද්ධාවාදී ගුණධර්ම වලින් ආඩ්‍ය නිසා ඒ විචිකිච්ඡාවේ තියෙන භංගුර බව විචිකිච්ඡාවේ තියෙන පටිච්ච සමුප්පන්න බව විචිකිච්ඡාවේ තියෙන తాවකාලිකව බව දැක ගන්න පුළුවන් ශක්තියක් තියෙනවා. එතකොට ඒක ඒ භංගුර බව తాවකාලික බව දකින්න දකින්න දකින්න ඒ විචිකිච්ඡාව පුංචිකරනද නැත්නම් තමන්ගේ අධ්‍යාත්මික ගුණ පිං ගුණ යහ සෝබන චෛසිකයන්ගේ බලපතරකම නිසා මේ විචිකිච්ඡාත් එක්ක වැඩ කරන්න පුළුවන් තරමට ඒක පුංචි කරගන්න පුළුවන් වෙනවා. ඒක නිසා සරුවචනන්සේ සඳහන් කරනවා පබස්සර මිදම්බික්ක වේචිත්තං ආගන්තුකේ උපක්ඛලිට්ඨේ උපක්ඛලිට්ඨං තං අසුතෝතෝ පුතුජනෝ නප්පජාලාන්ති. මහණෙනි හිත අපි මේ විචිකිච්ඡා වගේ දේවල් වල හැප්පිලා හැප්පිලා බංකොලොත් වෙලා ඉච්ඡා බංගතරපත් වෙලා පුංචි වෙලා කියලා හිතුවට හිත කොහොමඩක් ප්‍රබහස්සරයි. ඒක පිළිබඳව කිසිම සැකයක් නැහැ. මේක අර පිටින් තියෙන උපක්ලේශ නිසා තමයි මේකේ තියෙන ආභාව ඕභාසය දිලිෂණ ගතිය නැති වෙලා තියෙන්නේ ඒ බව පෘථජ්ජනය දන්නේ. පෘථජ්ජනය දන්නේ පිටින් තියෙන කෙලෙසේ පමණයි. ඉතින් ඒ නිසා යා කවදාකවත් මේක ඇතුලේ දඹරත්තරණක් තියෙන බව දන්නේ නැති නිසා එවැනි කෙනාට චිත්ත භාවනාවක් කවදාකවත් පිටින් නැහැ කියලා තියෙනවා. මොකද එයා පටන් ගන්නෙම පරාජිත මානසිකව. පාරතික පරාජික මානසිකත්වයේ පටන් අරගත්තොත් අර පුංචි කෙලෙසය විශාල වෙලා ලොකු වෙලා Taman ඉච්ඡා බංගත තත්ත්වයටපත් වෙනවා. ඒක නිසා භාවනාවට පෙළඹෙනකොටම තියෙන යොන්සෝමනසිකාරයේ සම්මා දිට්ඨිය තාමත්ම වැදගත්. නමුත් ඒක නිකන් අදිස්ථාණයෙන් ගන්න බෑ. ඒක අර විදිහට සීල ශික්ෂාව හරහා සමාජ ශික්ෂාව හරහා ඔප්නංගිලා ආවට පස්සේ මේක ඇතුලේ තියෙන දඹරත්තරන මේ කොච්චර කෙරුවත් කෙලස් වලට වැඩිය වැඩි ඒ නිසා මේක ඇසුවිරු ඥාන තියෙනවනම් තර්ක ඥාන තියෙනවනම් සමතලක්ව භාවනා කරපු කෙනාට නම් සරත්‍යන්තේ ඒ පදවැලම කියනවා. අබස්සරමි දම්බික්ක විචිත්තං ආගන්තුකලේ උපක්කලෙට්ටේ උපක්කලිට්ඨම් මහණෙනි හිත ප්‍රභාසරයි ආගන්තුක උපක්ලේශයෙන් කෙලිලා තං සුතවතු අරිය ශාවකෝ දාන. ඇසුවිරු ඥානයතාවෝ අරිය ශාවකයක දන්නේ සෝ සුතවතෝ අරිය ශාවකස්ස චිත්ත භාවනා අධීති වදාමි. යා සටන් උපක්‍රමේ දැන් යුද්ධ ප්‍රකාශ කරනවා. ඔබ කොච්චර දඟලුවත් ඔය විචිකිච්ඡා ඉතාම තුනී දෙයක්, ඉතාම භංගුර දෙයක්, ඉතාමත්ම පටිච්චසමුප්පන්න දෙයක් ඕක ගලවලා දාන්න. කියලා අර ඇතුළත තියෙන ප්‍රභාවයේ අදාහගෙන විචිකිච්ඡා තුච්ච පාහර තුනී දෙයක් වඩපත් කරවල පස්සේ විචිකිච්ඡාට උන් හිටි තැන් නැතු වෙනවා. ආහනේ ඒ සඳහා විචිකිච්ඡා විචිකිච්ඡා වශයෙන් බලනව හැර වෙන මොනම ක්‍රමයක් අත් හැබැයි ඉතින් දැනට ලොකු කලපුරුද්දෙන් ආපුරුද්දෙන් දකපුරුද්දෙන් යම් යම් ශක්තිය වගේක් ඇවිල්ලා තියෙන නිසා එතනදී විෂ බීජ විෂ බීජ වශයෙන් දැකීම සතර සතර වශයෙන් දැකීම විචිකිච්ඡා විචිකිච්ඡා වශයෙන් දැකීම සමාධිත්‍ය හරි පැත්තට දාලා බලන ගතිය මගේ පුද්ගලික අදහස නම් තන්නේ ක්‍රම හම්බයක් කිසියම් ක්‍රමවේදකින් යන්න බෑ. පොට්ටයක්. බලන මිනිහා බලන වෙලිනට බෑ. මෙහිමයි මේක තියෙන්නේ සාසනය මෙහිමයි මෙතෙන්ට ගියාට පස්සේ ඔබ මේ අවස්ථාව ගන්න ඕනේ මේක කරන්න ඕනේ. පැනපන් කියනකොට ගොඩ දෙනෙක් ගෙදර ගිහලා පවුලෙන් අහලා ඉන්න හෙට ඉන්නම් කියනවා. ලෑස්ති වෙනසටක් ගලපයි. ඒකේ මේ මනුස්සයා වටපිට බල බල ඉන්නේ මොකද හැමදාම නැව නැ නැව ආපු වෙලාවෙ නැක් ගන්න එකයි තියෙන්නේ. ඉතින් ඒකට කාටවත් බලපෑන්නත් බෑ කියන්නත් බෑ මේ අකුණු විදුලියක් ගහන්න චිත්තක්ෂණට ඉස්සලා කියන්න බෑනේ කොයි පැත්තට අකුණු ඇයිද කොහම ගහයිද කියලා. ගහලා චිත්තක්ෂණ පස්සෙත් කියන්න බෑ. හරියටම අකුණු විදුලිය ගහන වෙලාවේ දැක්කොත් ඡාපේ ලස්සන දක්වන්න පුළුවන්. ෆොටෝ ගන්න පුළුවන්. ඒ වගේ තමයි මේ විචිකිච්ඡා චෛසිකේම රස විඳපු විචිකිච්ඡාම ගත කරපු කෙනාට මේ කුණු විචිකිච්ඡාවක් කළාන මම ලැබිච්ච මනුස්ස ජීවිතේ කොච්චර තුච්ච තත්ත්වයටපත් කරගත්තා. මිච්ඡ ලස්සන බුද්ධ ශාසනය මම පාරේ අහුවෙච්ච කජු ලෙල්ලක් තරමට ගණන් ගත්තේ. ඒ වගේම ක්ෂණ සම්පත්තිය මම බාධා කරගත්තා. පැවිද්ද, කල්යාණ මිත්‍ර ආශ්‍රය ධර්ම ශේර පුංචි කරා. නමුත් යම් ප්‍රමාණයකට හදාගත්ත කෙනාට ඒ තුච්ච විචිකිච්ඡාව හරහ යාම සඳහා එකයි ඕන කරලා තියෙන්නේ ඒ යහ දැක්ම පුළුල් දැක්ම. ඒක සම්පූර්ණ අහඹයක් තියෙනවා. ඒ අහඹේ අකාලිකයි. ඒක ක්‍රමිකව ඇති වෙන එකක් නෙවෙයි. මොකද අකාලික தත්ත්වයට එන්න තමයි සීල ශික්ෂාවෙන් සමාධි ශික්ෂාවෙන් පදනම සකස් කරලා දෙන්නේ. අපි ඒ නිසා ඒකට සාදර වෙන්න ඕනේ. විචිකිච්ඡා බලවත් තමයි අදහවුවොත්. විචිකිච්ඡා පහත් කළ තුච්ච කරන්න පුළුවන්. Tamange ඇතුළත තියෙන ගුණ ධර්ම ටික අදහනවා. එහෙම නැත්නම් මේ ප්‍රභාසර හිත අදහනවා නම් ඒ නිසා ප්‍රභාසර හිත අදහන කෙනාට පමණයි චිත්ත භාවනා කරන්න පුළුවන්. අනිකට චිත්ත භාවනා වගේ මොකද්ද කරන්නේ? ඒක කරලා කරලා තමයි අතින් යන්නේ. නමුත් ඒ නිසා ඒ විචිකිච්ඡාවක් ආපෝ හිතේදී මේක විචිකිච්ඡාව කියලා වෙන්කොට හඳුනා ගැනීම ඒ විපස්සනා මට්ටමේදී සම්පූර්ණ සෙල්ලක්කාර වැඩක්. සම්පූර්ණ <clears throat> තර්කයට අහු වෙන්නේ නැති වැඩක්. අහම්බයක් වගේ සිද්ධ වෙනවා. ඒ විදිහට විචිකිච්ඡාව දැක්කට පස්සේ හරි වෙහෙසයි. විතර තේරෙනවා නිකන් කාන්තාරයක වෙලා තනි වුණා වගේ තේරෙනවා. එහෙම නැත්නම් මේ බලන බනදී විකෘති වෙලා පේනවා වගේ පේනවා. ඒ වගේම ශක්තිය වැය කරලා දානවා. වෙහෙස කරනවා. ඒ වෙහෙස කර තත්ත්වෙ තියෙද්දිම මේක විචිකිච්ඡාව කියලා තේරුම් ගන්නවා මිසක්කා වෙන කෙනෙක්ගේ විචිකිච්ඡාව තේරුම් අරගෙන ඍජුවක් දැකීමක් ගන්න බෑ. ඊයේ වෙච්ච විචිකිච්ඡාවෙන් දැන් ඍජුවක්මක් ගන්න බෑ. එන්න තියෙන විචිකිච්ඡාවෙන් බෑ. ඒ නිසා පැමිණි විචිකිච්ඡාවෙන් විචිකිච්ඡාවේ වැටකටළු සීමාසහිතව දැක ගන්නවා කියන එක විශාල වෙනසක් ඇති කරනවා. අන්නේම විචිකිච්ඡාව හිතට ආපු වෙලාවේ එතකොට ගණන් ගන්නේ ලොකු ලාභයක්. මට පරිශීණය කරන්න අවශ්‍ය අමුද්‍රව්‍ය දැන් ලැබිලා තියෙනවා. විචිකිච්ඡා වෙලාදී ඒකට බය වෙලා පස්ස ගන්නව නෙවෙයි, කෙලෙසක් විදිහට නුඹනදකින් කියනව නෙවෙයි, බලාන ඉන්න ගියාම ඊගාව අභ්‍යාසය තමයි ඒ නැති විචිකිච්ඡාවක් හිතට පහළ වෙන විශ්වාසයේ තියෙන තැනින් විතර විචිකිච්ඡාව පහළ වෙන අවස්ථාව දක ගැනීමට අනුපන්නං මේ අසන්තං මං මේ මේ අසන්තං වා විචිකිච්ඡං නත්තිමේ අජ්ජත්තං විචිකිච්ඡෝති පජානාති කියලා විචිකිච්ඡං නැත්තන තවවද කරන්න කියන. ඊට පස්සේ නැති විචිකිච්ඡාව ඇති වෙන තැන දැකීම මේක තමයි ලෝකුප්පත්ති කතාවේ තියෙන්නේ. අපිට කෙනෙක් පිළිබඳව දෙයක් පිළිබඳව කටයුතු කරන යනකොට යා පිළිබඳව මතියක් සැකයක් මතුවෙන හැටි බලන්න පටන් අරගත්තොත් ඒ කවදාකවත් බාහිර හේතු මත තියෙන එකක් නෙවෙයි Tamange මති මතාන්තර වලින් එන එකක්. අපි මෙතෙක් කල් හිතුවේ වැසක කෙරුවේ මේ මනුෂයාගේ සැකකටයුතු ගති නිසා. එයා මට හතුරෙක් නිසායි කියලා නෑ. ඕනම කෙනෙක් ඕනම වෙලාවක සැක කරන්න පුළුවන්. හිතට පුළුවන් ඒකට අවශ්‍ය කරුණු හදලා ඇති කරන්න. ඒක දකිනකොට තීරණ පටන් අර ගන්නවා හට ගන්න වෙලාවදී ඔබ දැන් මේ පුද්ගලයා පිළිබඳව මට සැකයක් තියෙනවා. ඒ සැකේ එනකොට මෙයා ගිහිල්ලා හම්බෙලා කතා කරුවොත් මෙහෙමයි ඔබතුමා පිළිබඳව මට මේ සැකයක් තියෙනවා මට මොකද කියන්නේ කියලා එයාගේ කට උත්තරේ ඇහුවනම් සම්පූර්ණ වෙනස් කතාවක්. එනේ මේ මනුස්සයාට අරයා ළඟට ගිහිල්ලා කියනවා මෙයත් එක්ක මම වැඩ කරා මෙහාම මට මෙන්න මේ වැඩ කරනවා. ඒ වාසිය කියනවා ඔයා ඇති අන්තන් දැන් තේරු ගත්තා මට ඔයක්ෂා මෙන්න මෙහෙමනේ කරලා තිබ්බේ. ඒක වෙනකොට මේක අර ගින්දි ගන්නවා. ඉනිගත්තර පස්සේ කියනවා මෙයාගේ කතාව මෙයාට ගිහිල්ලා කියනවා. අසෝලා මට මෙහෙම කරා මං අරයාට කිව්වා එයා මට කිව්වා ඇත්තටම පුදුම බේරිලා බේරිලා තියෙන කෙනට මෙයක් කියනවා. ඇති යන්තම් Tamanටම තේරෙනවා ඔච්චර කල් කරගෙන හිටියත් ඔයා මෙන්න මෙහෙම කෙනෙක් කියලා මේ ලස්සනට ඒක ගෙතිලා යනකොට මම දැකලා තියෙන දේ තමයි ඒ අපි කතා කරන මනුස්සයා වාලෙක් වුණත් කතා කරන මනුස්සයා අග්‍ර ප්‍රඥෙක් වුණත් කට කතාවට සමාන සුසුකම් දෙන්නටම තියෙනවා. ඊටාත්ම වැඩපොලක ඉන්න මේ ඊයේ වැඩට ගත්ත මනුස්සයා එහෙනම් ලොක්කත් කට කතාවේදී එකම ಗುಣ දෙකක් තියෙනවා. එකම ಗುಣ තියෙනවා. කාටවත් කටු ගහේ කටුල් කරන්න ඕනේ නැහැ. ඒ නිසා මේ කට කතාවල් පැතිරීම දිහා බලනකොට මුළු ලෝකෙම වෙනස් කරලා තියෙන යුද්ධ ඇති කරලා තියෙන හොඳට මතක තියාගන්න හේතුවකට නෙවෙයි. සැකයකට. ඒක බොහෝම ලස්සනට පැතිරෙනවා. ඉතින් ඒක පටන් ගන්නකොටම ගෙන්නලා අයත් එක්ක කතා කරන්න පුළුවන් නම් ඒක තමයි බුද්ධජානනාථගේ තිබිච්ච ගතිය උන්වහන්සේ තනිපක්ෂේ ගෙන්නන්නෙත් නැහැ දෙපැක්ෂේ ගෙනලා කතා කරලා බලනකොට සම්පූර්ණ වෙනස් දෙයක්. අන්න ඒ වගේ විචිකිච්ඡාවක් තමයි හිතේ ඇති වෙගෙන එනකොටම ඒකට මූණ දීලා හොයන්න පටන් අරගත්තොත් සම්පූර්ණ වෙනස් ක්‍රමයකට ගොඩක් තොරතුරු එන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒ විචිකිච්ඡාව හැත් බැඳෙන්නේ නැහැ. දිගින් දිගට යන්නේ නැහැ. එතකොට එතන එතන දී වෙන පටන් ගන්නවා. එතකොට Tamante විචිකිච්ඡාව පටන් අරගත්තා ගෙවිලා යන හැටි දක් ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට මතු වෙන වෙලාවෙ ඉඳලා පටයුතු කරන්න පටන් ගත්තාම දවසක තේරෙනවා මේ විචිකිච්ඡාවක් ඇති වෙන්න බාහිර කරුණක් අවශ්‍යම නැහැ. ඉතින් අවිද්‍යාව චීන තාක්කල් ඕන තරම් කරුණු හොයාගෙන බාහිර කරුණු දඩමීම කරගෙන විචිකිච්ඡාව වැඩනවා. ඒ නිසා අවිද්‍යාවේ මුල ප්‍රඥාවෙන් දැකපු ගමන් එනේන විචිකිච්ඡාවල් ගෙවි යන හැටි එතකොට විනෝදාංශයක් වශයෙන් තමන්ට කරන්න පුළුවන් මෙතෙක් තරහ වෙච්ච කට්ටිය නැවත යාළු කර ගැනීමට කටයුතු කරනකොට විචිකිච්ඡා පිළිබඳ පුදුමාකාර පාඩමක් එකතු මොකක් හරි කරන නිසා තොක් කනම් මරණ පපනවා කිය කිය හිටපු කට්ටිය ඉන්නවනේ ආයෙසරයක් අපි දුන්නොත් ඒ කෙනාට ඒ අවස්ථාව ඒ මනසත් එක්ක සුවද වුණොත් යාළු වුණොත් එතනදී හම්බ වෙන සම්පූර්ණ චක්‍රේ කරකැවිලා මුලමඳාගේ ගැට ගැහිලා තීරණ පටන් අරගත්ත පස්සේ පුදුම ශෝධකමක් ඇති වෙනවා. ඉතින් මම කියන්නේ පළවෙනි කසාදෙට වැඩිය දෙවෙනි කසාදේ টොප් එකට කෙරෙනවා. පළවෙනි කසාදේ ඔක්කොමත් එක්කනේ යන්නේ සීලාරයත් එක්කනේ යන්නේ. එයාම කමක් නැහැ දෙවෙනි සැරේත් බැන්දොත් টොප් එතකොට හොඳ වෙලට තේරෙනවා. ඒ නිසා මේ බුදුරජාණන්සේගේ ක්‍රමේ එකම දේ නැවත කිරීම. ඒකයි මේ ප්‍රතිපදාවේ තියෙන වටිනාම දේ තමයි තෝක තෝකං කණේකනේ. ටික ටික නැවත නැවත කරන්න. ඒ නිසා ආස්වාසේ ආයශරයක් එන්න ආරින්න. ඉස්සෙල්ලා දකින්නට ලගන්න බැරි වෙනවා. ආයශරයක් එන්න ආරින්න. ආයශරයක් එන්න ආරින්න. තරහට ආයශරයක් එන්න ආරින්න. ආයශරයක් එන්න ආරින්න. ආශාවට ආයශරයක් එන්න ආරින්න. එන්නේ එන්නේ එන්නේ එන්නේ එකේ කතාව සම්පූර්ණයෙන්ම වෙනස්. හැබැයි එකකුත් තියෙනවා. රූප ධර්මයක් වුණත් නාම ධර්මයක් වුණත් සෝබනචෛසියක් වුණත් අසෝබනචෛසියක් වුණත් නැවත නැවත බලනකොට හිත දිගෑරෙන ක්‍රමේ විමුක්තිය ලබන ක්‍රමේ එකම ෆෝමියුලා එකට සිද්ධ ඕනෙම කෙනෙක්ගේ. අපිට වෙලා තියෙන්නේ අපි ඒක අරමුණක් නැවත නැවත බලන්නේ නැති. නිසා ඒක කෙලේශයක් වෙන්න පුළුවන්, කුසල ධර්මයක් වෙන්න පුළුවන්, ඥාන කෙනෙක් වෙන්න පුළුවන්, පිරිමි කෙනෙක් වෙන්න පුළුවන්, පැවිද්දෙක් වෙන්න පුළුවන්, නොපැවිද්දෙක් වෙන්න පුළුවන්, බෞද්ධෙක් වෙන්න පුළුවන්, අපෞද්ධෙක් වෙන්න පුළුවන්. එකම ධර්මය, එකම කෙනා අපි නැවත නැවත නැවත අසු කරනකොට ඒ විපරිණාමය අනිවාර්යයෙන්ම නිවන් ගන්නවා. ඒක නිසා නැවත නැවතත් ඇසුරු කිරීමේ තියෙන අපහසුකම මේ කම්මැලිකම නිසායි අපි අලුත් දේවල් ගන්න අලුත් දේවල් ගන්න ගන්න කෙලෙස් අලුත් වෙනවා. ඒක දිගට දිගට යනකොට මේ ආස්වාද ප්‍රසවාසයේ ඇති සම්පූර්ණ කටයුතු කළා දෙන්න. එචා මේ නීවරණ ධර්මයේ විචිකිච්ඡාවේ නීවරණ ධර්මයේ අස්පනා අපිට දැකපු දවසේ ඒ Taman තේරෙන පටන් අරගෙන අපි මෙච්චරක් සැකේ නිසා මෙච්චරක් ඒ ඇති හැටි නොදැකීම නිසා අපි ගෙවම් කරපු සුද්ධ අවස්ථාවක් නැත්තටම නැති වෙච්ච සදාටම අපේ නැති වෙච්ච අවස්ථාවල් දිහා බලනකොට ඇත්තටම ධර්මයේ අපි කෙරේ දක්වන අනුකම්පාව ඇති කියලා කියනවා. ඒකේ අර අර power of mindfulness කියන පොතේ ඒ ඥානපෝනික ස්වාමීන් වහන්සේ සඳහන් කරලා තියෙනවා අපි මේ රුචි රුචි දේවල් හොයාගෙන යාම නිසා අපි වටිනා ධර්ම ඒ අවස්ථාවේදී කොච්චර පාවා දීලා තියෙනවද සදාකාලිකවම කවදාකවත් හම්බෙන්නේ නැති විදිහට ඒ නිසා අපි සැකේ නිසා හරියට ඒ වගේ හොඳ දේවල් පාවා දීලා තියෙනවා. මොකක් කවදා හරි ඒක නැවතත් මතුවෙලා එදා මම සැකේ නිසා මේක අතහැරියට ඇත්තටම ධර්මයේ තියෙන මේකයි කියලා තේරුම් ගත්ත දවසේ තේරෙන පටන් අර ගන්නවා මේ ක්ෂණ සම්පත්තියේ තියෙන වටිනාකම ඊට පස්සේ මේ පුද්ගලයා හරි ප්‍රවේශමෙන් තමයි මති එහෙම නැත්නම් සංකල්ප පිළිබඳව කටයුතු කරන්න පටන් අරගන්නේ හොඳම දේ තමයි ඒ විවෘතව කෙනෙක් එක්ක සාකච්ඡා කරන. මේ පුද්ගලයා ගැන හෝ ආධ්‍යාත්මිකව Tamanට වැඩි දියුණු කෙනෙක් එක්ක සාකච්ඡා කරනකොට අපි විචිකිච්ඡාව නිසා කරගන්න මේ අනර්ථේ නපුර ගොඩාක් අඩු කරන්න පුළුවන්. ඒ නිසා ਸਰවඥයන් සඳහන් කරලා තියෙනවා විශ්වාස පරමාඥාති කියන පදයෙන් එක පැත්තකින් අනිත් එක සමග්ගාණන් තපෝසුකෝ. භාවනා කරන්නන් අතර සමගිය නැත්තම් එන්ජයි කෙනෙක් කතා කරලා වැඩ කරන්නේ නැත්තම් කද්දාකන් නිවනක්. ඒ නිසා අපිට ආප්තෝපදේශයක් හදාන්න පුළුවන්. ඇතුලෙන් අපි මම තමා වශයෙන් නිවන හොයන අතර බාහිරේ ඕනම දෙයක් අප කළ සාමේ හොයන. ඕනම දෙයක් අප කළ. කද්දාකක් පාඩුවක් වෙන්නේ නැහැ. එතකොට අර ඇතුළත තමන් අර නිවන හොයන ගමනට අතුරු ආන්තර අඩුයි. නමුත් බාහිරේ මොනම හේතුවක් නිසා හෝ විචිකිච්ඡා නිසා හෝ හේතුවක් සහිතව හෝ ගැටුමක් ඇති කරගත්තොත් අර ඇතුළට නිකන් මේ ඇහැට කුණක් වැටෙනවා වගේ භාවනාවේ ඉදිරි ගමනට බාධායි. ඒ නිසා බාහිරේ සමගියත් ඇතුළත නිවනත් කියන දෙක බොහෝම ළඟ ළඟ යන දෙකක්. ඒ නිසා අපි මොනම හේතුවක් නිසා ඕ බාහිරේ අවුලක් ඇති වුණොත් අන්‍යෝන්‍ය අවබෝධේ බාධාවක් වුණොත් 100%ක්ම තමන් වගකීම් බාර ගන්න. කිසි හේත්ම අනිත් පැත්තට දාන්න එපා. ඒක මගේ වැරද්දක් කියලා. ඒක නිසා මේ ගෝයන්ක භාවනා ක්‍රමයේ කරපු ඉන්දියාවේ හිටපු හිරකාරයෙක් කියන්නේ වෙන වෙන බෞද්ධෙක් නෙවෙයි කුඩු ගාලා අහුවෙලා ගිහිල්ලා පස්සේ භාවනා කරලා එයා කියලා තියෙනවා ලෝකේ වෙන ඕනම කෙනෙක් වරද්දක් කරනවා ඒකට මම වක් කියන්නේ. ඕනම කෙනෙක් ලෝකේ වැරද්දක් කරනවා ඒක මගේ වැරද්දක් මම මේකට වක් කියන්නේ. අපිට බෑ මූ වැරද්දක් කරනවා මූ එල්ලලා මරන්න ඕන මූ ගහන්න ඒ සම්පූර්ණ ප්‍රශ්නේ පැන යාමක් තියෙනවා. මේ මිනිස්සයා අහම්බෙලේ මිනිස්සයා කතා කරන වෙලේ වැරද්ද හදනකම් මට වගකීමක් තියෙනවා. මාත් එක්ක මේ ලෝකේ ජීවත් වෙන තවත් සහෝදරයෙක් වැරද්දක් කරලා තියෙනවා. ඒ වැරද්ද මට හදලා දෙන්න බැරි වුණා. ඒක මගේ චරිතයට කරලා. ඒ නිසා හැම වෙලාවෙම සාදර වෙන්න ඕනේ මේ පුද්ගලයා මයි ළඟට එන්න කැමති නැහැ නැත්නම් මට වෙලාවක් තියෙනවා ගිහිල්ලා අහලා මෙන්න මේ දෙයක් තියෙනවා අපි සාකච්ඡා කරලා කමක් නැද්ද මොකද වෙන්නේ කියලා ඒ කටයුත්ත විතර ලස්සන සංස්කෘතිය සංස්කෘතියේ වැදගත්කමක් තව ලෝකේ නැහැ. ඒ නිසා මේ විචිකිච්ඡාට එහෙම තැනක පලාතක ඉන්න බෑ. මොනවා නැති උනත් ගිහිල්ලා කතා කරලා විවේකයක් බලලා කතා කරලා බලුවට පස්සේ ඉවරයි. එනිසාවේ ලංකාවේ ඇති වෙලා තියෙනවා මේ මහසෙන් රජුරු ඉන්න කාලේ ඒ මහසෙන් රජුරු මේ මහායාන බුද්ධ ධර්ම වැඳගෙන ඒක නිසා මහවිහාරේ කඩලා දාලා අබේගිරියට උදව් කරලා විශාල පෙරලියක් කරලා තිනවා මොකද මහවිහාර වාසීන් සම්ප්‍රදාන කුල රකින්න අලුත් අබේගිරිය විවිධ භාෂාවල් විවිධ ශිල්ප කරනවා ඒ නිසා රජුරු අර පැත්තට ගියා. ඊපස්සේ රජුරුගේ ප්‍රධාන සේනාපතියා දැනගෙන තිනවා තේරවාදී විනාශයි එනිසා එයා කරලා තියදී රජුරණ විරුද්ධ යුද ප්‍රකාශ කළා කියලා. මම හමුදා කරගෙන ගහනවා. එහෙම නැත්නම් මම හමුදා රජයක් පිටුනවා කියලා. ඒ රජුරෝ දැනගෙන තියෙන කොහොම කරොක්ක රට්ටුමයිත් එක්ක රජුරුත් යුද ප්‍රකාශ කළා. ඒ ප්‍රකාශ කරලා ඉන්න වෙලාවේදී මේ ගඟ දෙපැත්තේ මහලිංග දෙපැත්තේ කතවුරු බැඳගෙන හිටියා. රජුරෝ හෙට උදේ ගහනවා. මෙයාට මෙයා හෙට උදේ ගහනවා එයාට. අන්න එහෙම ඉන්න වෙලාවේදී මේ මේ සේනාපතියගේ හමුදාව දඩේමේ ගිහිල්ලා වලිකුකුලෙක් වලිකුකුළු මරලා තියෙනවා. මල්ලා කැම්ප් එකේ උයලා තියෙනවා. උයලා සේනාපතියට කැම දෙකක් දෙනවා. අර මංසයා ඒ වලකුකුළු ගාලා රස බැලුවට පස්සේ පුදුමාකාර රසයි. ඉතින් යාට ඒක පාට මතක් වුණාලු මම මීට ඉස්සර හැමදාම මේ වගේ රසක් හම්බෙච්චාම රජුරවන්ට දෙන්නතෝ කාලා නැහැ. අද රජුරෝ දැන් හතුරු හමුදාවේ එහා පැත්තේ හදවුරු බැඳගෙන. ඒවත් මෙයාට හිතනවා කොච්චර කෙරුවක්වත් එයාලමයි පුරුද්ද හැටියට මේක කන්න බෑ. රසමසවුල බෙදා ගන්න ඕනේ. පස්සේ පණිවිඩ කාර්යක්‍රමවල තියෙනවා ගඟ පීනන ගිල එහා පැත්තට ගිහිල්ලා රජු රෝගාට ගිහිල්ලා කියපන් සීනාපති හම්බෙන්න ඕන කියලා. ඊටස්කල නිරායුධ නම් එන්න දෙන්න. ආයුධ අරගෙන ඉන්න බෑ. නිරායුධ නම් යන ඒත් ඉතින් මෙහා යන්නේ හරිම සැකෙන්. මොකද රජුරෝ යුද ප්‍රකාශ රජුරෝත් මේ වanse එන දිහා ඉන්නේ පුදුම සැකෙන්. ඊට පස්සේ ගිහිල්ලා කියලා තියෙනවා මාරු දීශක් තියලා. මේක පොඩක් කාලවලක්. වෙන මොනවත් නැහැ. ඉතින් රජුරන්ට හරි සැකයි මේ වශක් ගෙනල්ලා තියෙනවා. ඊට පස්සේ මෙයා කාලා පිළලා තියෙනවා. ඊට පස්සේ රජුරෝ රසක් කටේ රස තිබ්බ ගමන් පුදුමාකාර දිව පිනවනවලු ඒ බලි මස් මාළුව. ඒසකලු යක්ෂෝ මෙච්චර ඔබ මයිත් එක සහෝදරකම් තියෙද්දි දැන් ඔබ මේ යුද ප්‍රකාශ කරේ මොකද? නෑ හෙට උදේ ගහනවා. ඒක වෙනම කතාවක්. ඔබ වහන්සේ ප්‍රතිපත්ති වැරදි. නමුත් අපි දෙන්නගේ තිබුණ විශ්වාසය හැටියට අපි දෙන්න කවදාකවත් රසමසවුලක් තනියම කාලයි. මට ඒ නිසා මේ කන්න බෑ කියලා. එතකොට රජුරවන්ට නැවත සම්පූර්ණ සිද්ධිය කල්පනා කරලා තියෙනවා. කල්පනා කරලා කියලා තියෙනවා මට දැන් තේරෙනවා මේ හැඟීම. හැබැයි ප්‍රතිපත්ති වශයෙන් අපි දෙන්න විරුද්ධයි. දැන් දැන් රජුරුවතේ ප්‍රශ්න. ඊට රජුරුවකල මම දැන් මොකද කරන්නේ? නෑ එකයි මම මම ඔබතුමාට වන අන කරන්න මට අයිතියක් නෑ. මේ තේරවාදයේ කියන එක රැකිය යුතුයි. අර කරි ජනප්‍රියක හොඳයි ඒක ජන ලොකුයි. අපි මේක රැක්කේ නැත්තම් අපි නිමි પરම්පරාවට. මට ඔබ වහන්සේ යතින් හරි පුංචි මිනිස්සෙක්. ඔබ වහන්සේ ඔබතුමා මේ වැඩත් වෙනස වෙනස තීන්දුවක් ගත්තා. මෙච්චර ඊරස රජුර කල්පනා කරලා කරලා විනිශ්චය කරාලු මම හෙට ඉඳලා තේරවාදයට සලකනවා. ඊයර විචිකිච්ඡා නැති කරන්නේ අර කුකුල් මස් කමේක මොන මොනවාද? පාලි කුකුල් මස් කැලෙන් තමයි ෂේප් වෙලා තියෙන්නේ. ඒ නිසා ඒ වගේ දෙයකින් විශාල වෙනසක් ඇති කරනවා. ඒ බුරුමේ මේ ස්වාමීන් වහන්සේලා හැම කෙනෙක්ම ওই කතාව දන්නවා. ඒකට ඒ විෂය විභාග විෂයක්. ඒකල කියනවා මේ වගේ පුංචි දෙයකදී අපි ඒ සෝදෝ සාකච්ඡා කිරීමේදී විශ්ින්දන ප්‍රමාණය ඉතින් අත්‍තරම මම ඉගෙන ගත්තෙත් ওই කතාව ගුරුමිලි. අපි ඉතිහාසෙ කියවන්නේ. ඒක නිසා අපි අතර තියෙනව මරා ගන්න බෙල්ල කන තරම් තරහ තියෙනවා. නමුත් බලානෙට මම ඊටාම පුංචි නොමග යamak වැරදි වටහා ගැනීමකින් අපි ඒකේ විදවන විදවිල්ල කොච්චරද කියන්න බෑ. ඒ නිසා භාවනා ජීවිතයේ මතක කරන විශාල ලූප්ස් විශාල ඒ පුඩු පාර්ක ගෙවෙන්න පටන් ගන්නවා. ඊළඟ පාරට නිකන් ෂෝට් සර්කිට් වෙනවා වගේ ඒ සම්බන්ධකම් එන්න පටන් අර ගන්නවා. එතකොට බුදුහාමුදුරන්ගේ ගුණ තමයි තේරෙන්නේ. ධර්මයේ ගුණ තමයි තේරෙන්නේ. අපි මේ සංඥා මෙතෙක් කල් එනකන් තමන්ගේ රුචිජකම් පාවා දීලා ධර්මයේ වෙනුවෙන් ශාසනය වෙනුවෙන් සීල වෙනුවෙන් ඒකට කැපකිරීම බලනකොට පේනවා මේ ධර්ම මාර්ගයේ යනකොට කෙලෙසියට ජය දීලා කෙලෙසිය ලොකු කියලා හිතුවොත් අපේ කවදාවත් ಗುಣ ටික එළියට එන්නේ. අපේ ಗುಣ තියෙන ඔය කෙලෙස් ඉතාම තුච්චයි. ඔය කෙලෙස් ඉතාම පටිච්චසමුප්පන්නයි. ඔය කෙලෙස් ඉතාම පිට මතු පිට විතරයි තියෙන්නේ. ඔක අදහන්න පටන් අරගත්තොත් අපි මුරුක සංඝස්සට වැඩි දෙමිච්ච අහුවෙච්ච අවිද්‍යාව ආයුධයක් බවට පත් වෙච්ච පේන පේන කෙනා හතුරෙක් වෙච්ච යුද්ධයකට ඉන්නේ. ඒ නිසා අපි සාසන විනය කරන්න දෙන්නේ මේක තමයි කෙලෙස් වල ස්වરૂපේ අර ප්‍රභාස්වර හිත අදාහගෙන යනවනම් විචිකිච්ඡාව අනිත් පැත්ත. ඉතින් මම පැය කාමාරතර වගේ කාලයක් අරගෙන තියෙන නිසා මම මෙතන ධර්ම දේශනා સમાપ્ત කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේ සමග්ගානන්ත පෝසුකෝ කියන පාඩේ මතක තියාගෙන ඉස්සරහට කොච්චර දෝ අපේ වෙච්ච අඩුපාඩුකම් මොනවද කියන්නේ සමනය කරගැනීමේ අවස්ථාවල් එනවා. ඒක එක්කෙනෙකුගේ පුද්ගලික ලාභයක් නෙමෙයි ධර්මයේ ස්වභාවය. ඉදිරියට යනකොට ඒව එනකොට ඒවට ලැජ්ජ වෙන්නත් එපා, පසුබාහන්නත් එපා. පුළුවන් තරම් සමනය වෙලා බලකොටලි සමතලා යන්න ගියොත් අභ්‍යන්තර සාසනේ බාහිර සාසනේ දෙකටම අපින් කරන්න තියෙන සේවය සිද්ධ වෙනවා. ඒ සඳහා පුළුල් මනසක් ඇති කර ගැනීම පිණිස විචිකිච්ඡා විචිකිච්ඡා වශයෙන් අවබෝධ කරගැනීමේ ශක්තිය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව නැවත කරනවා. ශිල් දිනාට සනසීම් දා වේවා කියලා ප්‍රාර්ථනා.